අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහායි රැස් වෙලා ඉන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ ඒවං සමාහිතේ චitte පරියෝදාති අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආණං ජප්පත්තේ චේතෝ පරියාය ඥානං චිත්තං අබිනීහරති අබිනින්නාමේති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රේ පෙන්වවදාරපු පංචාංග සමන්නාගත සම්මා සමාධිය විස්තර කරගන්න දඟලන උත්සාහ කරන අවස්ථාවක්. ඒකෙදී ඒ පංචංග සමන්නාගත සම්මාදිට්ඨිය කියන එකේ තුන් වෙනුවට මහා සාරිපුත්තු සාංශය සඳහන් කරන්නේ චේතෝ භරණතා සම්මාදිට්ඨිය සම්මා සමාධි. තමන්ගේ හිත වඩන හිත පැතිරෙන එළන සම්මා සමාධියක් තියෙනවා. ඒ සම්මා සමාධිය අනෙකුත් සූත්‍රගත නැත්නම් සූත්‍ර පිටකයේ අනිකුත් තැන්වල චේතෝ පරියාය ඥානි කියලා සඳහන් කරනවා. චේතෝ පරිය ඥානි කියලා හිත හසර හිතේ ස්වභාවය දැනගන්න හැටි. ඉතින් අපි අර පටන් ගත්ත වැඩිච්ච නැති හිතෙන්, කෙලස් පර හිතෙන්, පෘථග්ජන හිතෙන් භාවනා කරගෙන කරගෙන යනකොට තමා වශයෙන් මේ හිතේ වැඩිම ඉතිර පැතර වැඩිම දැක ගන්න අතර ඒක බහිද්ධා වශයෙන් අනුන්ගේ හිතකත් මේ මේ මාන් ඉස්සරහින් ඉන්න කෙනා කරන ක්‍රියාවලින් ඒක වැඩිච්ච හිතක්ද භාවිත මනසක්ද නැද්ද කියන එකත් Taman තුලින් ලැබෙන අත්දැකීමල සාපේක්ෂව සිද්ධ වෙනවා. ඉතින් ඒකට අර ඇසුවිරු ඥාන ඇති කෙනාට චින්තාමේ ඥාන ඇති කෙනාට ඒක ප්‍රබුද්ධව සිද්ධ වෙනවා. අනිත් එක්කනට ඒක සිද්ධ වුණාට තමයි ඉච්චරව ප්‍රකට නැහැ කියලා දෙන්න තීරෙන්නේ ඒක සංවේදනය කරගන්න බෑ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා පොතේ දැනුම සහිත චින්තාමේ ඥාන සහිත හොඳ කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක් නම් ඒ පොත්පත්වල කියලා දේවල් තියේ දේවල් වලට උදව් උපකාර ඇතුව නැත්නම් චින්තාමේ ඥාන එහෙම නැත්නම් ඒ අන්වේ ඥාන ණය විපස්සනා තීරුම් අරගෙන ඒ කටයුතු වහ වහ කරනවා. ඉතින් ඒක එක පැත්තකින් ඒක තමන්ගේ අවබෝධයත් ඉස්සර කරන අතර ලෝක සාසන සේවාවට ගොඩාක් උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අනුන්ගේ ෂට මායාවේ ගැතුවට අහු නොවි ඒ අසත අමායාවී නිර්මල සාසනික කටයුතු වලට තමන් තියෙන සීමිත කාලය, සීමිත වස්තු යොදලා කටයුතු කරන්නේ ගොඩක් උදව් වෙනවා. ඒක නිසා මේක භාවනා ජීවිතයකට අලංකාරයක්, වටින දෙයක්. ඒක මේ බාහිරටම ගිය එකක් නන් නෙවෙයි. තමන්ගේ අවබෝධයට තමන් ඉන්න එක පිළි ඉන්න දැන පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ගොඩක් උදව් වෙනවා. ඒ චේතෝපරිය ඥානේ නැත්නම් චේතෝපරණතා මේ ඥානෙ ලැබනකොට ඉස්සෙල්ලාම හුඟ දෙනෙකුට තමන්ගේ හිත රාගෙන් රත් වෙච්ච වෙලාව සහ විරාගයටපත් වෙච්ච වෙලාව, ද්වේෂෙන් පැලහෙන වෙලාව සහ අද්වේෂයෙන් වීත දෝෂයෙන් සැනහෙන වෙලාව. ඒ වගේම මෝහයෙන් මූලා වෙච්ච මුයිහනේ වෙන වෙලාව සහ අමෝහයෙන් එලි කලෙලි වෙන වෙලාව ටික ටික ටික ටික දැනගන්න පුළුවන්. එතකොට අර හොඳට ඇසුවිරු ඥාන ඇති කෙනෙක් කුට තමන්ගෙත් මේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇතුව ඒව පිළිබඳව ලියවිලා තියෙන පතපොත ඥාන එහෙම නැත්නම් චින්තාමය ඥාන තියෙනවනම් මේ තමන් එක්ක ඇසුරු කරන අනික් කෙනා මේ කතාරේ කරන්නේ රාග නිස්සිත හිතකින්ද නැත්නම් වීත රාග හිතකින්ද දෝෂ නිස්සිත හිතකින්ද වීත දෝෂ හිතකින්ද නැත්නම් මෝහෙම් මුලා වෙලා නිදිමත වෙලා කම්මැලි වෙලා හිතකින්ද තව වීත මොහිතකින්ද සාමාන්‍ය ප්‍රමාණයට දැනගන්න පුළුවන් ඉතින් ඒ සඳහා තමන්ගේ හිත හිත හසර නැත්නම් හිතේ ස්වභාවය වංචාවලින්තරෝ චාටු කතාවෙන්තරව චපල කතියලින්තරව තීරුම් ගැනීම අවශ්‍යතාවය ඉස්සලා තියෙනවා. ඒක තීරුම් ගන්නකොට තමයි තමන්න තේරෙන්නේ මේ අනුන් තමන් ඉදිරියට ඇවිල්ලා රාගනිස්සුතෝ කතා කරනවා වීත රාගෙන් වගේ. ද්වේෂනිස්සිතව කතා කරනවා වීත දෝෂයෙන් වගේ. එහෙම නැත්නම් මෝහනිස්සිතව ඉන්නවා වීතමෝහ වගේ ඒ වගේ මගේ හිතත් තව කෙනෙක් ඉදිරියට ගිය ගමන් අමුතු රංගපෑමකට යනවාද නැද්ද? එහෙම නැත්නම් මම විවේක වෙනකොට උදේකලා වෙනකොට මගේ හිත අහිංසක වෙනවද? සෙනඟ මැදට ගියාට පස්සේ අමුතු උණක් අමුතු රංගපෑමක් අමුතු භූමිකාවට යනවාද කියලා ඒ කටයුත්තේදී තව කෙනෙක් එක්ක හමු අවශ්‍යම දෙයක් ප්‍රායෝගිකව අවශ්‍යම දෙයක්. ඒ හමුවීම හරහා නොපොහුණු මනසක් ඇතිගෙන හිත පිරියා ගන්නවා මට භාවනා කරන්න බෑ එක එක නයිල කතා කරනවා එක එක නයිල මගේ ඉල්ලීම් ඉල්ලනවා කියලා හිත පිරියා ගන්නවා නමුත් භාවනාව ඉදිරියට යන්න කැමති එක නා දැන ගන්නවා මගේ හිතේ තියෙන යම් යම් ඍජු ගති සහ ෂට ගති මායාවී ගති සහ අමායාවී ගති දැනගන්න තව කෙනෙක් එක්ක ඇසුරට දාන්න ඕනේ. දානකොට එතනත් මෙතනත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩ ලොකු ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා දක්ෂ යෝගාවචරයට. ඒ නිසා කිසිම වෙත පැමිණෙන කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ එයාට කෙරෙන්න ඕන දේ කරනවා. ඒ අතරමැද හොඳට බලනවා තමන්ගේ හිත වෙස් පෙරලෙන හැටි. ඒ වගේම මේ එන කෙනාගේ හිත වෙස් පෙරලෙන හැටි. ඉතින් මේ දෙකේ කිසිම වෙනසක් නැහැ කියන එකයි ධර්මතාවය. මගේ හිතේ යම් ආකාරයකට තව කෙනෙක් දැක්කට පස්සේ විස්පරණ ගතියක් තියනවාද? ඒකම තමයි තව කෙනෙක්. මේ මම සුද්ධයි, එයා නරකයි, එයා සුද්ධයි, මම නරකයි කියලා කියන්නේ මේ හිත පිළිබඳව කුළුල්ල අවබෝධයක් නැතිකම නැත්නම් චිත්ත භාවනාවේ අධිචිත්ත භාවනා දන්නේ නැතිකම. අපි ඉන්නේ තාම ධන ගාන වයසක. අපි ඉන්නේ තාම වනු ගාන වයසක. ඒ නිසා අපිට මේ ගනුදෙනු අවශ්‍යයි. අන්නේම කරගෙන කරගෙන යනකොට තමයි Tamanට ඒ හිත මෙව දකින්නකොට සමාහට එපා වෙලා ඇකිලිලා තනි වෙලා පැත්තකට වෙන්නේ හිතෙනවා. සමහර වෙලාවට තනි වුණත් එකතෙන් වුණත් මහා විසිරිච්ච හිතක් කිසි දෙයක් චාරයකට නැති අවුල් වෙච්ච හිත එන්න පටන් ගන්නවා. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ මේ වාගේ තමයි මිනිස්යාට තමන්ගේ හිසේ මේ ඇකිලිච්ච ගති සහ වික්ෂිප්ත ගති කියන එක පිළිබඳ කිසිම පාලනයක් නැහැ. එහෙම තියෙද්දී ඒ කෙනා පාලනයක් තියනවායි කියලා ඒකට උපක්‍රම හොයන්න ගියාම මේක තවත් අවුල් වෙනවා. ඉතින් ඒක නිසා ඒක Taman තුලත් මේක දකින්න අතර අති ලොකු සාන්තියක් දැනෙනවා. දැන් මම හිතුව මගේ හිත හොඳටම සංකීර්ණ භාවයට පත්වලා ඇකිලිලා නිදිගවත්ත තමයි හැරිලා. ඒතර Taman හරි නිග්‍රහාවක් ඇති වෙනවා මේ අනුන් දෙන බතක් කාලා භාවනා කරන්න කියලා සිවුරුකුත් පොරවගෙන. හරි හිත ඇකිලිලා මොනවක්වත් කරන්න හිත දෙන්නේ නැහැ. ඉතින් අපි නමුත් ඒක බලනකොට තව කෙනෙක් කිව්වොත් ඊටත් වැඩි ඇකිලිච්ච තත්වයක්. ඒකට තේනවා එයාත් එක්ක වන්නකොට නම ඉච්චරම නෑ මේ ඇකිලෙන බව. ඒ මනුස්සයත් කැමති නෑ උන්වහන්සේට ඇවිල්ලා තියෙනවා. මටත් කැමති නෑ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ඇකිලිච්ච බව පශ්චාත්තාප වුණොත් තවත් ඇකිලෙනවා. මේක හිතේ தත්වයක්. මේක පස්සේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්. ඒ නිසා ඇසුරු කරන කෙනාට පේනවා මේ මගේ කිල්ලෝට විතරක් නෙවෙයි හුණු තියෙන්නේ කොයි කෙනාගේත් මඩිසලේ කිල්ලෝටයක් තියෙනවා කොයි මඩිසලෙත් හුණු තියෙනවා මගේගේ හුණු වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් නමුත් කිල්ලෝටයක් තියෙනවා කිල්ලෝට හුණු තියෙනවා ඒ සමේ අතුරු කරන හැම දිනාගෙම මේ අඩු වැඩි වශයෙන් කෙලස් තියනවා කියලා Tamanට විශාල ලැජ්ජාවක් වෙන්න විශාල නම්බුවක් ලබන්න දෙයක් ඇත්තේ නැහැ ඒ මොකද අර අජ්ජත් බහිද්දා සම්බන්ධතාවය නිසා එහෙම හිතකට විතරයි එහෙම නැත්නම් මේ විදිහට හිතේ වෙස්පරලීම නැත්නම් හිතේ න්‍යාය පත්‍රය දැකීමේ අයිතිවාසිකම විතරයි යෝග අවචරණ. මේක සකස් කිරීම හෝ නාඩු මට්ටු කිරීම හෝ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් කොහොමඩක්වත් නැහැ. අවශ්‍යතාවක් නැහැ හැකියාවක් නැහැ. ඒකේ නේවාසිකයා මම නෙවෙයි. ඒකේ විධායකයා මම නෙවෙයි. මට ඕන දේ කරන්න බෑ නමුත් මට මේ manussත්ත පටිලාභෙහි කියලා කියන්නේ මේක වෙන සිරිසනෙක් දකින්නට වැඩිය දැක ගැනීමේ හැකියාව තියෙනවා නම් විතරයි ඒ කෙනාට මෙව්වට යට වෙලා ඉන්නේ නැතුව බණක් භාවනාවක් දිගට කරලා ලදලද වෙලාවේ හිත සමාහිත වෙච්ච වෙලාවේ භාවනා කරලා විද රූප කර්මස්ථානයක් වඩන්න අරූප කර්මස්ථානයක් වඩන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මේක පිළිබඳව අහලත් නැත්නම් දැකලත් නැත්නම් අත්විඳලත් නැත්නම් කිසි කෙනෙක් හිතන්නේ මේ කාලේ භාවනා කරන්න පුළුවන් මට භාවනා කරන්න පුළුවන් භාවනා කරලා ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියලා. මොකද මුලින් තියෙන්නේ හරීම බලාපොරොත්තු සුන් කරන තත්ත්වයක්. මුත් කරගෙන කරගෙන යනකොට Tamanට යම් ප්‍රමාණයකට අද තීන තීන ඊට පාඩුවෙන් කරන්න ගියාම මහගත හිත අමහගත හිත තේරුම් ගන්න පුළුවන්. ඒත් තේරෙනවා වලක කෙලෙස් වලට යට වෙනවා. වලක කෙලෙස් ඉස්මතු කරගෙන නැගිටිනවා. අනුත්තරං සහුත්තරං ඒ තියෙද්දි තමන් උත්සාහ කළොත් නැත්නම් මේකට යට වෙලා ඉතත බැඳගෙන අඬා ඉන්න වෙනුවට ලදලද වෙලාවේ පුළු පුළුවන් වෙලාවේ කටයුතු කරන්න ගියොත් වෙනදාට වැඩිය සාන්තයි. තල තුනා වැඩක් කරගන්න පුළුවන් නැත්නම් හිතින් වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් උත්සාහ කරන්නට තියෙනවා. එහෙම නැත්නම් හැකි සංඥාව තියෙන කරාට තියෙනවා. බැරි කෙනාට හැමදේම අරියාදුවට හිටිනවා. පුළුවන් කෙනාට මේ නිසා පේනවා වරින් වර හිත සමාහිත වෙනවා. ඒ කියන්නේ කින දේ අහන වගේ තත්ත්වයකටපත් වෙනවා. ඒ වුණත් අසමාහිත අසමජ්ජාති ගතිරත් යනවා. ඔය අසමාහිත හිතට තමයි අසමජ්ජාතිය කියලා කියන්නේ. ඒ හිත කියන දේ අහන්නේ නැහැ. ඒක ඉතින් මේ සමාහිත හිතේ නියුන් සහෝදරයා වගේ තමයි අසමජ්ජාති හිත. ඉතින් මේ දෙන්න එකට ඉන්නවා. එතකොට යම් කිසි කෙනෙකුට එහෙම යනකොට තමයි තේරෙන්නේ මේ ලැබිලා තියෙන මේ ඉඩක් තියෙනවනේ පුංචි ඉඩක්. අන්නේ ඉඩේ හරියටම ප්‍රතිපදා විදිහට කටයුතු කරගෙන ගියොත් විමුක්තිය ලබන්න ඕක තමයි මහ බෝසතාන් වහන්සේටත් හම්බ වෙන්නේ. මටත් හම්බෙලා තියෙන ඔච්චරයි. ඒ නිසා ඒකෙන් වැඩ ගන්නවා මිස මේ අතමජ්ජාති හිත ගැන හෝ එහෙම නැත්නම් සවුත්තර හිත ගැන හෝ සවුත්තර හිතට සවුත්තු හිත කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අමහග්ගත හිත කිසිම ධානයකට යන්නේ නැති හිත, වික්ෂිප්ත හිත. ඌව ගැන කතා කර කර හිටියොත් කවදාවත් ඒ කෙනාට මේ ලැබිච්ච manussත්ත්ව වටිලාභය එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පatti වැඩ ගන්න බෑ. නමුත් ඉතින් අර තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ අරියාදුවට හිටපු වැරදිච්ච පෙරදිච්ච දේවල් තමයි. මොකද යම් කෙනෙක් ඒ තියෙද්දිත් මේ ඉදිරියට යන්න මේ විදිහට මේ චේතෝපරිය ඥානයටත් උත්සාහ කරන්න ඕනේ. හැබැයි පෙරකල පිනක් තියෙන්නත් ඕන. ඒ වගේම එහෙම කරන පිරිසක්, කල්යාණ මිත්‍ර පිරිසක් සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙන්න ලැබෙනකොට තමයි තමන්ට තේරෙන්නේ මේ දුර්වල තැන බලලා පහර දීගෙන පහර දීගෙන පහර දීගෙන යනකොට යහට විමුක්තිය ලබන්න බෑ කියන අවිමුක්ත හිත සමාදන් වෙන අකුසල් සමාදන් වෙන ගතිය පොඩ්ඩක් පැත්තකට කරලා ඡන්දෙන් පරද්දලා මේක කළ හැකි මම ගත්ත ගත්ත ප්‍රයත්න වලට යම් යම් ප්‍රමාණයකට ප්‍රතිඵල තියෙනවා මේවා අනිත් මේ භෞතික සම්පත්තිය වලත් එක්ක භෞතික ජයග්‍රහණත් එක්ක සම්බන්ධ කරන්න බෑ සුවිශේෂී කියලා බලන්න හදන යෝගාවචරයාගේ මේ හැකි සංඥාව එහෙම නැත්නම් ඒ ලෑස්තිලා යන ගතිය තමයි කර්ණීමිත සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. කරණීයන් අත්ත කුසලේන. තමන්ගේ අර්ථ කුසලයේ කරන්නා වූ තනත්තා විසින් යන්තං සන්තම් පදං අபிසමිච්ච. ඒ යම් වූ සාන්ත පදයක් අපි ළඟා කර ගැනීමේ අදහසින් Tamange අර්ථ කුසලයේ කරන්නා වූ කෙනා සක්කෝ පළවෙනිම ගුණය තමයි හැකි සංඥාව. ඒකෙ එතෙන්ට එනවා කියලා කියන්නේ නිවන් දොරටුවකට ඇවිල්ලා වගේ. මොකද බොහෝ දෙනා ඒ නොහැකි සංඥාවෙන් එහෙම නැත්නම් නෑ බෑ දෙකෙන් තමයි දවස මුළු දවසම ගත කරන්නේ. ඒ වෙනුවට ඇති හැකි සංඥාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් උප්පත්තියෙන් ඒකේ එමිනාට ඒ මනුස්සයාටත් අයිති නැති එකක්. ඒ කෙනාටවත් අයිති නැති තරම් උත්තරී වටින දෙයක්. ඉතින් ඒක වැඩ ගන්න එකට තමයි අපි මේ ප්‍රතිපදාව කියන්නේ සීලය අදි සීලයක් කරගන්නවා කියන්නේ චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් කරනවා. එහෙම නැත්නම් ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් කරන්නේ. ඉතින් මේ කතාව කියලා මම ඊයේ පටන් අරගත්තා ඊයේ දේශනාවේදී යම් කෙනෙක්ගේ ආනාපාන සති භාවනා වගේ කරනවා නම් කොහේ කමන්නේ ලෙඩ වෙන වෙලාව ලෙඩ වෙච්චාවයි සද්ද ඇහෙන වෙලාව සද්ද ඇහිච්චාවයි හිතවිලි වෙන හිතවිලි පළච්චාවයි වේදනාව වෙලා වේදනා පළච්චාවයි මම පුළු පුළුවන් වෙලාවයි කවුරු බෑ කිව්වත් සූපකත්මත්තාන් හිත දාන්න ඕන කියලා උත්සාහ කළොත් එයාට ඉස්සල්ලාම දකින්න හම්බ වෙන්නේ අපි කිව්වොත් ආනාපානෙ ගත්තොත් ආස්වාසයෙන් තෝම ගොරෝසු රල්ලුම පිටකොන්ද දකින්න පුළුවන් ප්‍රස්වාසයේ ගොරෝසුම තැන දැනගන්න පුළුවන්. ඉතින් හතරතරම්ම භාවනා නොකරපු කෙනාට මේක විශාල ජයග්‍රහණයක්. අට තේරෙනවා මේ බෑකික හිටියට හොඳට මේකට අවශ්‍ය අනුග්‍රහ කරලා සප්පාය කර්ම සලසලා දුන්නොත් වරින් වර මේ ආස්වාසේ ප්‍රස්වාසයේ මේ දීකඩක බොර වතුර තියෙන දීකඩක වර්ෂ එකේ පාට බුබුලක් ඇවිල්ලා පුපුරලා යනවා වගේ තනින් තනින් තේරෙන්න පටන් ගන්නවා මේ ආස්වාසය එනවා යනවා. ඉතින් මේක චාරයක් නෑ තමයි. නමුත් අර උත්සාහය ප්‍රයත්නයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් ගන්නෙ ආස්වාසයේ ගොරෝසුම තැන විතරයි ඒ වෙලාවේ. ප්‍රස්වාසයේ ගොරෝසුම තැන විතරයි. නමුත් එයින් සතුටටපත් වෙලා ඒකෙන් හැකි සංඥා වරණ කෙරුවොත් ඒක නා එහෙම පේන ආස්වාස ගාන ප්‍රස්වාස ගාන ටික ටික වැඩි කර ගැනීම තමයි පළවෙනිම එල්ලි වශයෙන් තියාගන්න. ඉතින් ඒක සාර්ථක වුණොත් යට තේරෙනවා මේ ආස්වාසය උන්න එක පාටමත් විලා ප්‍රස්වාසික පාටමත් විලා මේ මේම ආස්වාස ප්‍රස්වාස රැලි හතරක් පහක් තප්පර හතරක් පහක් විනාඩි හතරක් පහක් ඉන්න පුළුවන්. එම වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාවචරගේ හිත සකස් වෙනවා මේ මෙතෙක් කල් යාලු කරගන්න බැරි ආදි කරගන්න බැරි මූලට මූල තියාග දාලා තියාගන්න බැරි වෙච්ච මුලිච්ච කරගන්න බැරි වෙච්ච ආනපානේ දැන් ටික ටික ටික ටික මේ ඔමරි පපා කොමල පපා ළඟට එන්න පටන් ගන්නවා නිකන් පොඩි දරුවෙක් යාළු කරගන්න හදනවා වගේ. මේක හොඳට සිද්ධි කරගන්න කියනවා. මේක Tamanට අතේ අතට ගන්න කියනවා. වශී කරගන්න කියනවා බුදුහාමුදුරෝ. කෙරුවට පස්සේ මේක තිකන් මහා ලොකු ජයග්‍රහණයක් විදිහට හිතන්න එපා. මේ ආස්වාද ප්‍රසවාස දෙකේ මේත මේ දැනෙන අවස්ථාවේ චිත්තක්ෂණයක් ඉස්සෙල්ලා කොහොමද දැනෙන්නේ කියලා බලන්න. එතනක හට ගැනීම දිහා බලන්න. ආස්වාසය හට ගැනීම, ප්‍රස්වාසය හට ගැනීම. මේක බරපතල අභියෝගයක්. කමඨාන සුද්ධ වුණොත් යෝගාවචරයගේ මට දැන් ආනපාන පේනවා. පුළුවන් තරම් ආනපානේ හට ගැනීම තැන බලන්න. ඊටකොට මේ යෝගාවචරය ඒක කරගෙන කරගෙන ගියාම පේනවා හිතා ගන්න බැරි තාමත්ව සිවුන් තැනකින් තමයි මේ ආස්වාදයේ හටගන්නේ. ඒක හරියට මේ මව්පිය දෙදෙනාගේ බීජ එකතු වෙලා හැදෙන යුක්තාණුව ඒක නිකන් මේ කෙස් ගහක් අල්ගත්ත ගත්ත තලතෙල් කඳුලක් වගේ ඉතාමත් පුංචි සෛලයක් තමයි ගර්භාෂයේ හටගන්නේ. ඉතින් මේක දිහා බලාන හිටියොත් මේක පැය ගාණකින් දෙකට බෙදෙනවා. ඊට පස්සේ හතරට බෙදෙනවා. ඊට පස්සේ අටට බෙදෙනවා. 16ට බෙදෙනවා. 32ට බෙදෙනවා. බොහොම ශීඝ්‍රයෙන් අර තෙල් කඳුලක් වගේ මයිලක් අස්සේ කෙලවරක තියෙන ඉදිකට්ටක් කෙලවරක තියෙන තිල් කඳුලක් වගේ තියුණු මේ සෛලය බිදි බිදි බිදි බිදි යන්න පටන් ගත්තකට පස්සේ අන්තිමට ඒ දවස් 32ක් විතර යනකොට මේක ඇතුලේ මේ කලලයක් මතුවෙන කතාව තමයි කලල විද්‍යාව සම්පූර්ණ ලෝකයක් හට ගන්නවා වගේ විචිත්‍ර කතාවක්. ඒ වගේ තමයි මේ කොහෙන්වත් නැති හුලඟක් නැති තැනකින් ඔන්න හුස්මක් ඇදෙන්න පටන් ගන්නවා. ඇදිලා මේක ඔක්කොම වෙන්නේ වේදිකාව පිටිපස්සේ. වේදිකාව ඉස්සරහට එනකොට උන්ට එළඹ පෙළඹ වාසය කරන යෝගාචර දිනෝන දැන් නම් යන්තමට හුස්ම පටන් ගන්නවා තේරුණා. දැන් මේක අල්ලාගෙන ඉන්නකොට මේක සීග්‍රෙන් වැඩි වෙලා නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට යනවා. එතකොට මේ යෝගාචරයට තේරෙනවා මේක තමයි ලද්දා ඉඳලා වෙලා තියෙන්නේ. නමුත් මේක නෙවෙයි බැලුවේ. බැලුවොත් මේ නොතේරෙන මට්ටමක් තියෙනවා ආසාවේ ඊපස්සේ තේරෙන මට්ටමක් තියෙනවා. ඒක මේ මොන්නම විදියකින්වත් චිත්තක්ෂණ දෙකක් සම නැහැ. එක්ක මේක සීක්‍රෙන් වැඩෙමින් පවතිනවා. නමුත් අර මිත්‍යක් කරන යෝගාචරයට දැන්න මේ ආහන ආස්වාසය කියන්නේ බොහොම ඉච්ඡිතව ඒකාකාර ගතියක්. ලං වෙලා බලන්න බලන්න එහෙම නැත්නම් මේ හටගන්ම බලන්න උත්සාහ කරන්න උත්සාහ කරන්න පේනවා. ඒක කොච්චර සීක්‍රෙන් විපරිණාමයටපත් වෙනවද කියලා. හිතාගන්න බැරි තරම් විපරිණාමයටපත් වෙනවා. ඉතින් මේ විපරිණාමයටපත් වෙන වෙලාවේදී යෝගාවචරය මේ බලන නිසායි පේන්නේ. නමුත් මේ මම බලපු නිසා වෙච්ච දෙයක් නෙවෙයි මේ. මේක හැමදාම තිබුණ එකක්. මෙච්චර ආසාවෙන් බැලුවොත් මේ ලාවට පටන් ගන්නදී මේ තරම් සුලිසුලඟක් තරමට වගේ නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට යනවා දැක්කොත් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ යෝගාවචරයට කරන්න තියෙන හරිය දැන් හරි. එයා තාම දක්ෂව උස්මක විපරිණාමයේ දකින්න. ආසාතේ විපරිණාමයේ දකින්න. ඒ ඒ ඒ ඒ ක්‍රමයටම තමයි ප්‍රසවාසයේ විපරිණාමයක් දකින්නේ. එතකොට මේ යෝගාවචරය මේ ආස්වාසේ නාස්පුරු පුරවාගෙන යනකොට දකින්න තියෙන මේ සතිය ඒ යෝගාවචරයට දෙනවා අමතර තෑග්ගක්. ඔකේ ගෙවෙන හැටි පෙන්නන. ඉනිසා පටන් ගන්නකොට පිට කොන්ද වශයෙන් දැකලා දැන් හට ගන්න තැන පේනවා. ඊට පස්සේ දැන් හොඳට බලනකොට ගෙවෙන තැනක් පේනවා. ඉතින් මේ තුනම මේ ඉස්ලාම ආස්වාද ප්‍රස්වාසයේ වශයෙන් දකින්න හැටි ආස්වාසයේ මුලත් එක්ක දකින්න හැටි ප්‍රස්වාසයේ මුලත් එක්ක දකින්න හැටි ඒ පියවර ගෙවලා ආස්වාසයේ මුලමෙද අග වශයෙන් දකින්න හැටි ප්‍රස්වාසයේ මුලමෙද අග වශයෙන් දකින්න හැටි වට කියන්නේ විපස්සනා මූලික ඥාන කියලා. මේ ටික පසු කාලේ කියන්නේ ඔය සත්‍ය විසුද්ධි ක්‍රමේ තියෙන රත විනීත සූත්‍රයේ විස්තර දෙන අපේ අටුවාචාර්යන් වහන්සේලා මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි පිටකොන්ද වශයෙන් අවස්ථනාව දැනගන්න අවස්ථාව නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් විස්තර කරලා දුන්නා. ආස්වාස හුස්ම රැල්ල රූපේ. මේක ප්‍රස්වාසය නෙමෙයි මේක ආස්වාසයයි කියලා හරියට වෙන් කර කර දැනගන්න නම හිත නාමේ. ඊට පස්සේ ප්‍රස්වාසය යනකොට ඒ ඒතර වගේ නාස්පුඩු පුරවාගෙන යනවා තේරෙනවා. ඒකෝට දන්න මේක ආස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසයෙන්මයි කියලා දැනගන්න එක නාමය. ඒසට මේ යෝගාචරයට මේ දෙක මේ වෙත තොරණක බලපත් වෙන්න වගේ මේ ආස්වාදේ මේ ප්‍රස්වාසය කියලා වැටහෙන ශීඝ්‍රතාවයටම ආස්වාසේ ප්‍රස්වාසයේ වෙනස් කියන නාම ධර්මයක් ප්‍රස්වාසයෙන් ආස්වාසේ වෙනස් කියන නාම ධර්මයක් රූපෙත් වේගක වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එකට අත්පුත් තියපු ගමන් ඒකට හුරු වෙච්ච ගමන් ඒ ඇති වෙච්ච වීරියෙන් ඒ ඇති වෙච්ච අදිෂ්ඨාන ශක්තියෙන් නැත්නම් චිත්ත ශක්තියෙන් සර්වඥාන්සේ කියනවා හරි හරි දැන් ওই ටික තියේදී මේක මුලත් එක්ක බලන්න පටන් ගන්න ආශ්වාසය මුලත් එක්ක බලන්න පටන් ගන්න ප්‍රශ්වාසය මුලත් එක්ක බලන්න පටන් ගන්න ඒක කියනවා පච්චේ පරිග්ඝහ ඥානය කියලා ප්‍රත්‍යත් සමග සප්පච්ච පච්ච පරිග්ඝහ ඥානය කියලා කියනවා කිසිම දෙයක් ලෝකේ අහම්බයක් නැහැ ඔක්කොම සිදු වෙන්නේ ක්‍රමයනුකූලව. ඒ කියන්නේ ඔක්කොම සිදු වෙන්නේ ප්‍රතිපදාව. අපිට පේන එක පාට ආනපානින එක පාට ආස්වාසේන ප්‍රසවාසේ එහෙම කන්නේ මේ ආස්වාසයත් එන්නේ පෙරහැරක් දිගේ ප්‍රසවාසයත් එන්නේ පෙරහැරක් දිගේ කියලා මේ මුලත් සමග දකින්නේ අනේ එක තමයි ඔය මහා ලෝකර පරිච්ඡසම්පාදේ කියලා උගන්වන්නේ යමක් එනවා එකෙන් තව එකක් හදනවා එකෙන් තව එකක් හදනවා එකෙන් තව එකක් හදනවා එන්නේ එන්නේ වැඩෙනවා එකෙන් අඩු වෙනවා ඕක තමයි විවට්ට කල්ප සංවට්ට කල්ප කියලා මේ ලෝකයේ හැටි එහෙම නැත්නම් මේ ලෙඩක් උනත් වැඩි වෙන හැටි ඇති වෙන හැටි ජීවිතේ උනත් උප්පත්තියක් වැඩිවීමක් මරණයක් වෙන හැටි දිය රැල්ලක් උනත් මොහොත දිගේ ඇවිල්ලා විශාල වශයෙන් ඇවිල්ලා රැළ මොහොතේ වෙරළේ හැප්පිලා කැඩිලා යන හැටි ඉර ලාවට පටන් අරගෙන මත්දහණි කතා කරලා හැන්දෑවේ ගෙවෙන හැටි ඉති යෝගාවචරයට තේරෙනවා මේ මේකේ මේකේ ආකෘතිය වැටහෙනවා මේ ආකෘතිය වැටහෙන කම්ම මේ යෝගාවචර තාම විපස්සනාවට සුදුසු නැහැ. මේවා විපස්සනාවට පූර්ව ඥාන. ඒක හරියට දැන් මේ කොට නැගිලා හදන කාලේ. මෙතන යට තිබුණේ මහා විශාල නරාවලක්. ඒකේ විශාල කාණු කපල ඒව යට ජම්බාර බස්සලා නැත්නම් විශාල කොන්ක්‍රීට් කඳවල් දාලා තමයි කොට නැගිලා හැදුවේ. දැන් ඒක පේන්නේ නැහැ. ඒක මේ තට්ටු හතරක කොට නැගිලට අවශ්‍ය තරම් ඒ ෆවුන්ඩේෂන් එක. එහෙම නැත්නම් අපි කියන පාදම සකස් කරන වෙලාවේ මේ බිල්ඩින් එක හැඩයක්වත් තිබුණේ නැහැ. මහා ජරා ගොඩක මේක තිබ්බේ. ඒ ඔක්කොම ජරා එහාට මැර කරලා මේකටම කානුවක් අපරේකේ කොන්ක්‍රීට් දාලා. ඒ හදාගන්න එක මේ නිර්මාණ ශිල්පියා දන්නවා මේ වගේ ලස්සන ගොඩනැගිල්ල හදන්න විශාල පදනමක් ඕනේ කියලා. අර වගේ විපස්සනාට අවශ්‍ය පදනම තමයි මේ ජී බලනවා, දී හට ගන්නත් එක්ක බලන විතර හට ගන්නත් නැතිවීමත් එක්ක බලනවා. මේන්න මේ විචිත බලනකොට ඒක විශාල යෝගාවචරයාගේ හිත පිළිබඳව දැනගැනීමේ විශාලම පාදමක් ෆවුන්ඩේෂන් එක. මේ යෝගාවචරය තාම වැඩ කරන රූපයක් එක්ක. රූප ධර්මයක් තමයි මේ මුලමදාග වශයෙන් බලන්නේ. හැබැයි එයා දන්නේ නැහැ කොහොමද මේකේ නාම ධර්ම වැඩ කරන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා මේ ආස්වාසිය බලනකොට ආස්වාසිය වායෝ පොට්ටබ්බ ධාතු තමයි පේන්නේ. ඒක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්න එක තමයි නාමෙ වෙන්නේ. ආස්වාසියමයි ප්‍රස්වාසයේ නෙවෙයි. ඒතර ප්‍රස්වාසයට යනවා. යනකොටත් අර වගේම නාස්පුඩේ හුලම් පිහිරක් පිටට විට වෙනවා. ඒක වායෝ පොට්ටබ්බ ධාතුව. රූපේ නමුත් ඒක ආස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසය කියලා ඒක අපි දැනගත්ත නැතත් මේ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන්කොල්ල හඳුනා ගන්නකොට නාම කොටස රූප කොටසක් තියෙනවා. නමුත් යෝගාවේ වැඩි පිළිස කතාව කියනවා රූපෙ දිහා බලන්නකෝ. ආස්වාසය ආලු කරගන්නකෝ. ප්‍රස්වාසය ආලු කරගන්නකෝ. ඒත් එක පුළුවන් තරම් යන්නකෝ කියලා යෝගාවචරය කටයුතු කරගෙන යනකොට එයා ඒකේ ප්‍රත්‍යත් සහිතව බලන්ඩ යනකොට ඒ යෝගාවචරයා දැනගත්තත් නොදැනගත්තත් මේ රූපය ඊටාම දියුන් තැනකින් පටන් ගන්න හුස්ම නාස්පුඩු පුරවාණ යන තැනට යනකොට ඒ රූපය බලන හිතෙත් ඊටාම සූක්ෂම ආස්වාසය බලන්න ඊටාම සූක්ෂම හිතක් ඕනේ. ගොරෝසු ආස්වාසය බලන්න ගොරෝසු හිතක් වුණත් ඇති. ඊට පස්සේ ගොරෝසු හිතෙන් ආයේ ආස්වාසේ නිමාව බලන්න ආයේ හිත සූක්ෂම වෙන්න ඕනේ. ප්‍රසආසෙත් එහෙමයි. ඒක නිසා මේ අරමුණ සූක්ෂම නම් හිත ඊටාම සූක්ෂමයි. අරමුණ ගොරෝසු නම් හිත බොහොම ගොරෝසුයි. ඉතින් යෝගාවචරය දැනගත්තේ නැති වුණාට මේක යාට අදාහ ගන්න වෙනවා. ආනා ආස්වාස ප්‍රසආසයේ දෙක අපිට මුලමැද අහුවෙන්නේ නැති අපේ හිත ගොරෝසු නිසා. ඒ ගොරෝසු බව දැනගෙන මුල දක්නා සුළුව බැලීම හිත චිත්ත භාවනාව. හිත සියුම් කරන්න කරන වැඩක්. ඉතිගේ වැටුනේ නැහැ කියලා ඉසాత බඳගෙන අඬලා වැඩක් නැහැ. කාටවත් එහෙම වැටෙන්නේ නැහැ මුලදී. මුලදී නමුත් පටන් ගන්න ඕනේ අමුද්‍රව්‍ය තියෙනවනේ. ආ මුල ඉඳලා බලාගෙන ගිහලා අකට යන්න යනකොට ඒ බලන බැල්මේදී එන්න එන්න මුලයි යගයි දෙක මේ සූක්ෂම පැති දැනගන්න. ඇත්තටම කියනවනම් යෝගාචරයට මේක වැටහෙන්නේ නැහැ. මේකේ පසු ප්‍රතිඵලයක් තියෙනවා. එහෙම නැත්නම් මේකේ ආංශිකව ඇති වෙන ප්‍රතිඵලය තමයි ඒක දැක ගන්නා සුළුව හිත ඒකටම මනසිකාරය දාන භාවනා කරනකොට හුස්ම සම්පූර්ණයෙන්ම ආසස් ප්‍රසස් සියල්ලම සංසිඳෙන්න පටන් ඒ හරි දර්ශනය આવොත් තමයි. මම හුස්ම බලනවා කියන මේ හුස්ම කියන්නේ නිවන නෙවෙයි. නමුත් හුස්මට චීන කණ්ණාඩියක් දාලා බලනවා වගේ සමීප කරලා ආසන්න කරලා උච්චන්න කරලා බලන්න ඕන මේක මුලමදාග දකින්න කියලා. ඇහක් පිට ඇහක් තියාගෙන මේ හුස්ම දිහාම බලාන ඉන්නකොට යාට වෙනවා මේකට ගිය ගමන් හුස්ම සංසිඳෙනවා. ඒකයි ආයේ මේ යෝගාවචරය ගෑනුණත් පිරිමුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යෝගාවචර මේ සියුම් වේගනේ යනකොට මේ සියුම් වීම තමයි අර සියුම් වශයෙන් බලපු නිසා හිතේ මෙතෙක්කල් වැඩගත්තේ නැති සූක්ෂම පැතිවල කියන ප්‍රනීත කොටස් කියලා ප්‍රනීත කොටස් ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවත් වෙනකොට දැන් මේ ආනාපානෙත් එක මෙහෙම ගැඹුරට යනකොට මේ එළිය හෙන ගැහුවත් හිතවිලිත් දැනෙන්නේ නැහැ වේදනාවක් දැනෙන්නෙත් නැහැ උන එක පාරට ආයසරයක් හිත ගැසිලා එළියට පයින්නෝ අනේ මේ ආස්වාස් ප්‍රසාර මොකුත් නැහැ ඔන්න සද්දයකට පිට ගියා ඔන්න හිතවිලකට පිට ගියා ඔන්න වේදනාවට පිට ගියා එතකොට යෝගාවචරයට අර තිබුණු ආනාපානෙත් එක ගනුතුණු නැති වෙනවා ඉතින් ඉෂාත බඳගෙන අඬනවා මේ මේ භාවනා කරුණේ කැස්ස නිසා මේ භාවනා කරුණේ වැස්ස නිසා මේ භාවනා කරන හිත පිට ගිය නිසා වේදනා නිසා කියලා මේ යෝගාවචරය අර ඇති වෙච්ච මේ හිතේ සමාහිත භාවයත් නැති වෙන එකක් කියලා ඒ නැති වෙන හැටි ප්‍රස්වාසයේ නැති වෙනා වගේම එකක් කියලා කල්පයකට හිතන්නේ මේ ආස්වාද ප්‍රස්වාසයේ අල්ලගන්න එක ගෙවෙන හැටි බලන්න දැන් මේක කරගෙන යනකොට සතිය හටගත්තයි කියමුකෝ. සමාහිත භාවය හටගත්තයි කියමුකෝ. චිත්ත භාවනා නැත්තම් හිතේ සමාධිය. ඒකත් කැඩෙන හැටි බලන්න. ඒකත් ගෙවෙන හැටි බලන්න. මොනම යෝගාවචරයකටත් හිත හදන්න අමාරු. එයා කරන්නේ ඒක කැඩෙනකොට ඊසාත බැඳගෙන අඬනවා. අයියෝ මෙච්චර අමාරුවෙන් හදාගත්ත මගේ වැලි මාලිගාවට කවුරු හරි පයින් ගැහුවයි. මේක වැලි මාලිගාවක් කියලා එයා දන්නේ නැහැ. ඉතින් කවදා හරි මෙයාට කියන්න වෙනවා. එහෙම තමයි දැන් ඔයා ආයෙත් මුලින් ඉඳලා පටන් ගන්න. ආයෙත් ආස්වාස් ප්‍රසවාසය බලන්න. ආයෙත් ප්‍රත්‍ය සහිතව බලන්න. ආයෙත් ජීවෙන තැන් බලන්න. ඒකට තමයි අලුතෙන් මේක හදලා අවස්ථාව දුන්නේ කියලා කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා නැත්නම් යෝගාවචර තීරු ගන්න වෙනවා. මේ හිත කැඩෙනවා තමයි සද්දවලට. ඒ ආයෙ පටන් ගන්න බැරි කමන්නේ. ඒක නැති වෙන්නේ. ඒ ඒ ඒ ඒ භාවනා කරන්න පටන් ගන්න ආධුනික මනසට මොකක්වත් වෙන්නේ. ආයෙත් කරන්න. එතකොට යාට සිද්ධ වෙනවා පිළිගන්න. යාට රූප ධර්මයේ ඇතිව පැවතිලා නැතිලා යන වගේම මේ සතිය කියන එකත් පෙර නොතිබියොන් අපිට ගුරු රැකියලා දුන්නා උගන්න ගත්තා ඉගෙන ගත්තා. දැන් සතිය හොඳට ඉන්නවා. දැන් මේක නැති වෙනවා. නැති වෙනකොට අඬන්න ගත්තොත් ඉෂාත බැඳගෙන මේ කණ බින්දම් ගහගෙන විලාප කියගෙන එයාට අර ප්‍රසවාසයේ අග දකින්න වගේ සතිය නැතිවීම දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. සමාධිය නැතිවීම දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. සමාහිත භාවය නැති වෙන හැටි දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වෙන දෙයක් ඒක ස්වභාවයේ ඒ මගේ හිත දැන් කරන ආයෙ පටන් ගත්තොත් ආයෙස්තරයක් අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ සතිය පටන් ගන්නවා ආයෙත් ඔන්න ආනපනිය ආලු කරනවා ආයෙත් සමාධිය එනවා ආයෙත් කැඩෙනවා මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒ යෝගාචර දැන් නාම ධර්ම වල විතරක් නෙවෙයි රූප ධර්ම වලත් රූප ධර්ම වල විතරක් නෙවෙයි නාම ධර්ම වලත් හැම එකටම සියුම් හටගැන්මක් තියෙනවා. හැම එකටම රංගනයක් තියෙනවා. භූමිකාවක් තියෙනවා. ඒක ඉවරනට පස්සේ යා නැති වෙනවා. අන්නේ මේ දේ නැති දැනගන්නවා කියලා කියන දැනකට හටගත්ත පටන්ගත්ත මූලික විපස්සනා ඥාන ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කවදාකවත් යෝගාවචරය භාවනාවක් කියලා හිතන්නේ නැහැ. යෝගාවචරය කියන්නේ මට මේ ඇතිවිච්ච සමාධි කොච්චර කෙටුවත් කැඩෙනවා. කොච්චර සමාධිය හැතුවත් කැඩෙනවා. ඒක නිසා මොකද්ද ඇති වැඩි කරන්න බෑ කියලා දමලා ගන්නවා. නමුත් මේ කමඨාන සුද්ධ කරලා අපි කියලා දෙන්න ඕනේ. නමුත් කැඩෙන තැන තමයි නිවන තියෙන්නේ. ඕකට නොසැලී ඉන්න පුළුවන් නම් උඹට ආයෙත් හදන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒක හදුවට පස්සේ මතක තියාගනින් ওই හදන එක ඔකත් කැඩෙනවා. මේකනම් ඔබේ කලාව, මේකනම් ඔබේ මානසිකාරය, මේකනම් ඔබේ ධම්මාදිච්ඡය, මේකනම් ඔබේ යෝනිසමනසිකාරය ඕන ධර්මයක් කඩන්න කියනවා. ඕන ධර්මයක් හදන්න කියනවා. මේක බලාන හිටපන්. බලහන් ඉන්නකොට ඇති වෙන යමක් ඇත්තේ වීනම් සියල්ල නැති වෙන සුළුයි. මේ කොටහක් හොඳයි කියනවා ඒක ඇති වෙනවට කැමැති. කොටහක් නරකයි කියන එක නැති වෙනවට කැමැති. ඕන සිද්ධියක ඇති වෙන නැති දෙක තියෙනවා. ඒක නිසා මේක තියා බලන ඉන්නකොට තමයි යෝගාචර තේරෙන්නේ මෙතුවක් කල මං අරමුණු අල්ලාගෙන සතිය බදාගෙන සමාධිය බදාගෙන මෙව්වා මගේ කියාගෙන අර වැලි සෙල්ලමෙන් වැලියෙන් හදාගත්ත මාලිගාවක් මගේ කියාගෙන සෙල්ලම් කරන පොඩි දරුවෝ වගේ ඒක කැඩෙනකොට අඬනවා. ඒක කැඩේ ඒකට ප්‍රේමේ තියෙන කාන් කැඩෙනකොට අඬනවා. ඉති පුත්‍රජානන්සේ කියනවා පස්වලින් ඉවල් හදන දරුවෝ ඒකේ කෙරේ රමණේ තියෙන තාක්කල් ඒකේ කෙරේ තෘෂ්ණාව තියෙන තාක්කල් ඒකට වැස්සට කැඩුනත් අවුවට කැඩුනත් පය වැදලා කැඩුනත් කෑ ගහන්න පටන් ගන්නවා. නමුත් මේ දරුවම සෙල්ලම් කරලා ඒකට ඒක යන්න හදන වෙලාවට යනකම් පයින් යනකම් තමයි යන්නේ. එතකොට යාට රාගයක් නැහැ. ඒ වැලි මාලිකාවට පයින් අයින්. ආනි වගේ මේ නාම ධර්ම රූප ධර්ම දෙකේම ඒකේ ඇති වෙන මේ කැඩෙන ගතිය විස්කම්බණය. එහෙම නැත්නම් ඒ ඒ තැන්වල අපි මේක නිත්‍ය වශයෙන් ගත්තට මේ වැලි මාලිකාවක් මේක. ළමයින්ගේ තෙල්ලංගයක්. මේක ඇති වෙනව නැති වෙනව. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ දේවල් කිරිය පිළිබඳව තියෙන මේ නিত্য ගතිය, සුඛ ගතිය, සුභ ගතිය, ආත්ම ගතිය තියෙනකන් ඒ වගේ විපරිණාමය අපට මහා වූණියම. මහා අරියාදුවක්. නමුත් මේ දේවල් වල අනිත්‍ය ගතිය, සුඛ දුක්ඛ ගතිය, අනාත්ම ගතිය, අසුභ ගතිය බලනවා නම් ඒ වගේ විනාශය ආර්ය දුක්ඛ සත්‍ය වෙනවා. ඒක ආර්ය දුක්ඛ සත්‍ය වෙනවා. මේ යෝගාවචරගේ හිත මෙන්න මේ විදිහට මේ බිඳී යෑම විපරිණාමය ඇතිව නැතිව යෑම වෙන දෙයක් බවටපත් වීම මේ උඹට නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උඹ මේක පිළිගන්න තැනට මේක එනකොට ඉසాత බඳගෙන අඬනවා වෙනුවට අරියාදුවක් කියලා හිතන ගන්න වෙනුවට මේ දැක ගන්න හතියෙන් බැලුවොත් එයා ලෝකයා දිහා බලනකොට එයාට තේරෙනවා මම ඇර මගේ සර්වචත්තනාංශය ඇර මුළු ලෝකෙම මේක නිත්‍ය වශයෙන් ගන්න, සුඛ වශයෙන් ගන්න, සුභ වශයෙන් අරගෙන ආත්ම වශයෙන් අරගෙන පුදුමාකාර කතන්දර ගොතනවා. මමත් එයින් එක අමණේක් විතරයි. දැන් මම බලනවා මේකේ අනිත්‍ය පැත්තෙන්, දුක්ඛ පැත්තෙන්, අසුභය පැත්තෙන්, අනාත්ම පැත්තෙන් ඒකට අපි යමක් සත්‍යයි කියවනම් ඒ සියල්ලම බොරු බවක් යමක් නැහැ කිව්වනම් ඒක ඇත්තටම තියෙන බවක්. නැත්නම් මේ විමුක්තිය කියන එක මෙතන තියෙන බවක්. අපි මෙතෙක් කල් හිතන්නේ නිත්‍ය සුඛ සුභ ගති සියල්ලම නැති බවත් මේ දැක ගන්නා සුළු ගතිය ඒ යෝගාවචරයාගේ භාවනාවට ලං වෙනකොට ඒ යෝගාවචරයාගේ පරිණාමයේ විශාල වෙනසක් එහෙම නැත්නම් රත් කරලා කෝවක දාලා අලුත් දෙයක් හදනවා වගේ කුඩු කුඩු කරලිවලා නැවත ප්‍රතිබිම්බයක් හදනවා වගේ ඒ යෝගාචර තේන මම මේ ජීවත් වෙන ලෝකේ මිනිස්සයා මේ මුළු ඥාණයම මුළු භෞතික ඥාන සියල්ලම හදලා තියෙන්නේ නিত্য සුඛ සුභ ආත්ම පදනම යටතේ. මම මෙතෙක් කලුත් මේකට තමයි කඹුර ඇවිවේ. දැන් මේ භාවනාවේදී කමඨාන සුද්ධ වෙනකොට අකමැත්තෙන් නමුත් අමාරුවෙන් නමුත් තේරුම් ගන්න වෙනවා මේක බිඳීම මට කරන අභියෝගයක්වත් මේක බිඳීම මට කරන අරියාදුවකුත් නෙවෙයි මේ බිඳීම વિશે අනිත්‍ය සංඥාවෙන් බලන එකනට එක ප්‍රමෝදයක් නිත්‍ය සංඥාවෙන් බලන එක්කනාට මූණට දමලා ගෑහිලා. මූණට කෙල ගැහුවා වගේ. අභියෝගයක්. ඉච්ඡා බංගත්වයක්. පෞරුෂත්වයට ගෙන්න විශාල අභියෝගයක්. ඉතින් ඒක නිසා මේ ආකල්ප මේ වෙනස වෙනකොට එයා මේක තීරුම් අරගන්න මේ ද්‍රව්‍යයේ විපරිණාමය හරහා තමයි. හැබැයි ඒක විශාල හිතේ විපරිණාමයකට හේතු වෙනවා. ලෝකේ දිහා බලන හැටි. බලනකොට ලෝක යාදිහා බලන හැටි. තව කෙනෙක් කතා කරනකොට ඒ මනුස්සයා කොච්චර දුරට මේක නිත්‍ය සුඛ සුබල්ලාගෙන මේ කතා කරන්නේ. ඉතින් ඒ මනුස්සයාට මේක ඒ හේතු කළ දෙනවට වැඩිය Taman නිවන් දකින්න එක ලේසි. මොකද මුළු ලෝකෙම ඉන්නේ එතන. ඉතින් මේ නිසායි ਸਰවචනාංශයේ සරුඤ්ඤතා ඥානෙ ලබන්නට ලැබුවට පස්සේ බණ නොකියන්න හිතුවේ. කාට කියන්නද? ඔක්කොමලා බැඳගෙන රණ්ඩු කර කර තෝ තෝ වරපල කියාගෙන සත්ත්ව දාන දණ්ඩ දාන කියාගෙන මේ සත්තුන්ට ආයුධ ගහගෙන මරාගෙන දඟලන්නේ මේ තමන් අල්ලාගත්ත ටික නිත්‍ය සුඛ සුබ කරගන්න. මුළු ලෝකෙම මේ අනිත්‍ය අසුබ දුක්ඛ ගතියක් තියෙයි. අන්නේ දෘෂ්ටි කෝණයෙන් බලන කෙනාගේ විපස්සනා වශයෙන් ඇතිවෙන මේ විපිරියාසය. මෙන්න විපල්ලාස කියලා වචන කතා කරන්නේ නිත්‍ය සුඛ සුබ ආත්ම කියන විපල්ලාස අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන දෘෂ්ටි කෝණයට හැරෙනකොට එයාගේ මේ හිතේ පැතිරීමක් සිද්ධ වෙනවා හිතේ වර්ධනයක් සිද්ධ වෙනවා මේක මට වැරදිලාද නැත්නම් මුළු ලෝකෙටම වැරදිලාද ඒ මුළු ලෝකෙම අල්ලගෙන තියෙන මේක නිත්‍ය සුඛ සුභ කියාගෙන අම්මගෙන් අහුවත් එහෙම කියනවා තාත්තගෙන් අහුවත් එහෙම කියනවා ගුරුවරයෙක් අහුවත් එහෙම කියනවා වැඩිහිටියන් අහුවත් එහෙම කියනවා නමුත් දැන් හොඳට බලනකොට පේනවා බුදුහාමුදුරුවෝ පිටිපස්සේ හිමීට hina වෙලා කියනවා මට පේනවනේ බලනකොට පේනවනේ ඕන්න ඕක තමයි විපස්සනා. මේ කමඨාන සුද්ධ වෙනකොට එයාගේ මේ පීති පරණතා සුඛ පරණතා ඇති වෙනා වගේම චිත්ත පරණතාවයක් ඇති වෙනවා. මම මේ අර පරණ මෝඩ චීන කන්නඩියෙන් බල බලා ඉඳලා මැරිලා ගියා නම් මං කීයක් දේවල් අල්ලපදාගෙන ඉන්නවද? නමුත් මේ අලුත් ක්‍රමෙන චීන කන්නේ අනිත් පැත්ත හරලා බලනවා වගේ මේක අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට මට නිවන් දොරටු කියලා කෝටි ගණක් උපන් දවසේ ඉඳලා අත්දක්ක ලැබිලා තියෙනවා. නමුත් ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. දැන් මම උත්සාහ කරනවා. මේ මුළු ලෝකෙම මොන જાති කිව්වත් මේක වෙනස් වෙන සුළු කියන පැත්තේ. ඒකකොට බලන්න මුළු ලෝකෙම අපිට විරුද්ධව යුද ප්‍රකාශ එක්කෝ අපි අල්ල පිසන් කොටුවකට දානවා. එහෙම නැත්නම් අපිට ලෙඩ්ඩු කියලා අපි කොන් කරනවා. එහෙම නැත්නම් කියනවා තෝ පළ කැලයකට තෝ පිස්ස තෝ මේට ගැලපෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ අපිට අබිනිෂ්ක්‍මණය කරෝලා දෙනවා. නෑ නම්බු කොහොමඩක්වත් මේ පරිසරය ගැලපෙන්න ඵලයන් යන්න කියලා. ඉතින් එතෙන්දී අනකම්ම ඉන්නේ ඒගොල්ලෝ කියනකොට ඇන්නෑ වේ මාව දාන්න එපා කැලේට මම මැරෙයි. ඉබ්බා කියනවලු වතුරට දානකොට ඇන්නෑ වේ මාව දාන්න එපා වතුරට මැරෙයි කියලා. ඒකට යෝගාවචරයක් කරන්න එපා. අනේ මාව එලවන්න එපා. කීකයි මීට කැලේට හේන්දු වෙලා නිකන් නිකන් තියෙනවා. අර කට්ටියට තේරෙනකම්ම ඒගොල්ලන් අපේ මේ මේ අමුතු ගඳ එනකම්ම ওই පිස්සු කෙලකෙලි ඉන්න එකයි තියෙන්නේ. ඒකට ඕගොල්ලෝ හරියම දුර්වලයි. ඕගොල්ලන් ඒ ඒ කියන සම්මුති ඥානේ නැහැ. තමන් භාවනා කරන්න. කරනකොට හොඳට පේනවා චීනක් කරන අඩේ මේ මිනිස්සු මොන මොකාටද මේ නටාගෙන ඉන්නේ කියලා. මොකටද මේ ඇඳගෙන ඉන්නේ කියලා කියන්න යන්න එපා. ඒක කියන්නේ කියොත් එම hali කචල් එකක් වෙන ඔක්කොමලා එනවා අපිට යුද ප්‍රකාශන කඩු කිනිසි අරගෙන එන්නේ කවුද කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අපි දන්න කියන කට්ටිය අනිවාර්යයෙන්ම යුද ප්‍රකාශ කරනවා වැඩි කරගෙන යනකොට ඒගොල්ලන්ට අපි වාතයක් එනවා මොන જાති කිව්වක්වත් මාව නලවන්න බිනවන්න රන්මිනි මුතු වලින් බෑ ඇලේ තොලි ගංගාවේ දී ඇලේ මගේ හිත නෑ කියනකොට ඔබ කොරකෑ උඹට මේ සමාජය ගැලපෙන්නේ නැහැ. පළ කියලා එළවණු කියනවා එන්නේ වේ කියලා මේට ෂේප් වෙන එකයි තියෙන්නේ. ඉතින් මේකට චේතෝපරිය ඥානය කියලා නමක් දාලා තියෙන පොඩි නමක් නෙවෙයි. මේ හිත දැනගන්නකම් මේ කිසි කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේක. මොකද මම මෙතෙක් කල මං හිටියත් උතන. මින් Taman හිටපු ඔරුවේම තමයි අනික් කට්ටිය ඉන්නේ. දැන් මේ බුදුන් ආශ්‍රය කරන නිසා බුදු ඥානචේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ චක්කු මුදපාදි ඥාන මුදපාදි විඥා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කියලා. ඒක රෑමත් දහනේ ඔය සූත්‍රය කියන්නේ. කියනකොට උඩරට පැත්තේ මඟුල් බෙර ගන්නවා. ඒ ඒ වාක්‍ය කියවෙනවා කීප වතාවක් චක්කු මුදපාදි ඥාන උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා ඉතින් කියන්නේ කයි හඳුරෝ කියන්නේ චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියන බෙරේ බ්‍රුම් බං දඩබඩ දඩබඩ කරලා බුදුහාමුදුරුවෝ කියනවා මම උඹලා ඔය නටන ඇතිල්ලේ මේ අනිච්චන් දුක්ඛං අනත්තම් පැත්තෙන් බැලුවට පස්සේ මට මේ ඇති වෙච්ච ඇහැ මොන්නම කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. යසෝදරාව පිළිගන්න එකක් නැහැ. රාහුල කුමාරයා පිළිගන්නෙත් නැහැ. සුද්ධෝදන රජුර පිළිගන්නෙත් නැහැ. ඉතින් මේ ඇති වෙන මේ ඥාණයද ඕනම කෙනෙක් කියන්න පුළුවන් උළු නරක කියලා පිස්සු කිය. ඕනම කෙනෙක් කියන්න පුළුවන් මේ මනුස්සයාට මේ පේනවා නම් ඇත්ත ඉතින් අපිට පේන්නේ බෑ. නෑ නෑ අපිට පේන්නේ නෑ. ඉතින් ඒකට ඒ ඒ හිත පැතිරෙන හැටි ඒ හිත පැදුර එනවාගේ වැටෙනකොට බුදුරජාණන් මේ ලෝකයානි සාක්කියට ගන්නේ. මේ මාත් එක්ක ගත කරන ලෝකයා සාක්කියට ගන්නවා මිසක් කවදාක යුද ප්‍රකාශ කරන්න. ඒගොල්ලෝ බොරු කියන්නේ නැත්. ඒගොල්ලෝ ඉන්නේ සම්මුති සත්‍යයක පිහිටලා. ඉතින් මගේ දෝෂෙට වගේ මට පරමාර්ථය පේනවා. ඒක මගේ දෝෂයක්. සම්මුති සත්‍ය විතරක් ඉන්නේ කනගේ දෝෂයක් නෙවෙයි. මට එකයි කරන්න පුළුවන් වෙන්නේ උන්දලත් එක්ක ඔළුව බේරගෙන මම පරිස්සම් කියලා ඉන්න එක විතරයි. අන්න ඒකට කියනවා සම්මුති ඥානය කියලා. මම අභියෝග කරන මේ සේරටම ඔයගොල්ලන්ට ඒක නැහැ. ඔයගොල්ලෝ භාවනා කරන්න ගියාම අඟ පුප්පණ්ඩ හදන. අnder බාණ්ඩ හදන උඹලා භාවනා කරන්නේ මම භාවනා කරනවා. ඔබට සීලේ නැහැ. මට සීලේ තියෙනවා. උන් කියනවා ඒක රුබලට පිස්සු කියලා. සීලේ තිබුණාට ඔක වසංගනේ හිට බලනකෝ. භාවනා කරුවට කාටවත් අnder පාන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩිය මේක පේන්න පේන්න ಗುಣ වසංගාගෙන මේ ජීවත් වෙන්න මේ කෙනා ඉස්සෙල්ලා ඔක්කොම අර හිතේ ಗುಣ ටික වඩ아가න වැඩුවට පස්සෙත් අපේ හිතේ අර පරණ ගඳ තියෙනවනේ. දැන් රාකලයක් කොච්චර හේදුවත් ඒකට තෙලිජි දාපු ගමන් පැහැෙනවනේ. මොකද ඒකේ අර මැටි කට්ට ඇස්සේ කොහොමඩක්වත් මේ ඊස්ට් පීජ තියෙනවා. ඒ වගේ අපි කොච්චර කලයේ සුද්ධ කරගත්තත් මේකට තෙලිච්ච වැටිච්ච ගමන් පැහැෙනවා. Tamange එකත් පැහැෙනවා. ඒකට රාකලයකටම තෙලිජි දාපුවම අහන්න දෙයක් නැහැ නේ. අනිත් වගේ මේ සංසන්දනාත්මකව පේනකොට මොකද්ද මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ? අපි මේ ඇතිවීම එකතු කිරීම කියන සංස්කාර ලාභය සත්කාරය කියලා කරගෙන ගියේ එකනා දැන් නැතිවීම ක්ෂය වීම විභාමයේ විරාගය කියන එක නැත්තම් නිරුද්ධ වීම දෘෂ්ටි කෝණය කරගත්තාට පස්සේ එයාට සම්පූර්ණ මේ ලෝකයේ මැරිලා උපදිච්ච කෙනෙක් වගේ එහෙම නැත්නම් අලුතෙන් උපදිච්ච පුංචි දරුවෙක් බලනවා වගේ මේ ලෝකයාගේ තියෙන මේ නিত্য සුඛ සුභ ආත්ම සංඥාවත් වරින් වර තැන් තැන් වල මට හම්බෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවත් වරින් වර මාතුලම තියෙන නিত্য සුඛ සුභ සංඥාවත් ඇත්තටම කියනනම් පිස්සු වටන සුළුයි. ඒක පිළිබඳව කිසිසේත් නවතක්සේරු කරන්න එපා. මේ දවස්වල ගොඩාක් මේ ආටිකල්ස් ඒ කියන්නේ ලේඛන පළ වෙලා තියෙනවා මේ මට්ටම දන්නතු භාවනා කරන්න යන අයට ඔළුව නරක් වෙනවා පිස්සු ඇදෙනවා බය වෙනවා ජීවිතේ පා වෙනවා වහ කනවා මැරෙනවා ඒකට කවුද වග කියන්නේ කියලා භාවනා කරගෙන යනකොට මේ ලෝකයා නිත්‍ය සුඛ සුබ සංඥාවේ ගියාට යෝගාවචර අවංකව භාවනා කරනවා නම් මේ ටික තේරෙන්න ගොඩාක් පැය ගණන් යන්නේ කුශාග්‍ර බුද්ධිමත් ඇති යෝගාචරණයක තියෙනවා. තේරිච්ච ගමන් මේ යෝගාවචරයට සාමාන්‍ය බුද්ධිය නැත්නම් අපි කියන සම්මුති ඥානෙ නැත්නම් එයාට තේරෙනවා ලෝකයේත් එක්ක ගනුදෙනු කරගන්න බැරුව වගේ. ඉතින් ඒක ලෝකෙටත් ප්‍රශ්නයක් මෙයාටත් ප්‍රශ්නයක්. ඉතින් මේකට තමයි අපි මේ බෞද්ධ පරිසරයක ඉපදිලා බෞද්ධ සංස්කෘතියක් අපිට තිබිලා අපේ ලේවල මේක තියෙනවා ටිකක්. අපේ ලේවල තියෙනවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම. අනිච්ච දුක්ඛ අනාත්තන් ටිකක් තියෙන නිසා මෙහෙම බණ කියනකොට ලේසි පොඩ්ඩක් කියලා දෙන්න. එහෙම නැති ලෝකෙක මේ කතා කරන්න ගියා නම් ඒක හරියට ਸਰවචාන්සි ඉපදිච්ච ගමන් ලෝකේ වගේ. මිලෝ જાතියක කවුරක්වත් දන්නේ නැහැ මෙහෙම දෙයක් අහලා නැහැ. ඉතින් ਸਰවචනාසල කොච්චර මහා කරුණාවක් තියෙන්න ඕනද මේක භාගයක් දූවිලි තියෙන මිනිස්සුයෙකුට මේක පෙන්නලා දෙන්න. ඉතින් ඒ ඇති වෙන පැතිරීම, ඊතර පැතිර යන ගතියට දවසක දැන් යෝගාවචරයා මේ කතාව දිගේ ගිහිල්ලා මේ බින්දෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන තමයි නිවන තියෙන්නේ. ඒක නිසා මේ ඉසాత බැඳගෙන යන්නලා වැඩක් නැහැ. ඒකට සාදර වෙන්න, ලෑස්තිලා යන්න, ඒකට එපා කැක කරන්න. එපා ඒක විචිකිච්ඡාවට ලක් කරන්න. එපා ඒකට අනුගෙන් අහන්න. ඇහුවොත් පිස්සෙ පිටහට තමයි උත්තර දෙන්නේ. කිසි කෙනෙක් නෑ ඕක දැකපු දැනගන්න කිසි කෙනෙක් නෑ. ඒක නිසා Tamanට තියෙන්නේ අර මෙතෙක් ඇති කරගත්ත වශී භාවය හරහා අත්දැකීම හරහා මේකට ලෑස්තිලා යන්න පටන් අරගත්තොත් පේනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චරක් නිමිති තියෙනවද අපිට අනිත්‍යතාවය වෙන්න. අනිත්‍යතා ලක්ෂණ කියලා මේකට කියනවා. අපි මෙතෙක් කල් ඒවා වහන්න, කපරාරු කරන්න, පොලිෂ් කරන්න, හුණු ගන්න නෙලෑස්තුනේ. දැන් බලනකොට පේනවා අනිත්‍යතාවයේ අනිත්‍යතාව කියන බුදුන් ලෝකේ පහළ වුණත් නැති වුණත් තියෙනවා. ඔබ බැලුවත් නැතත් තියෙනවා. දැන් මේ යෝගාචරය බලන්නේ දෘෂ්ටි කෝණය නිසා එයාට කියනවා අනිච්චානුපස්සනාව කියලා අනිත්‍ය විපුරු ගහපු ගති හුලං ඉරි කඩතුළු වෙච්ච තැන් දක්නා සුදුව බලනවා කියන එක නාස්තියක් නෙවෙයි ඒක තමයි ප්‍රകൃතිය. ආනේ බලනකොට පේනවා මම මෙතෙක්කල් භාවනා කැඩුනා අභාග්‍ය සම්පන්න දේවල් අරිය ආදු කියලා තිබුණේ මම මේ නিত্য සංඥාවෙන් බලපු නිසා අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් අනන්තවත් දේවල් තියෙනවා. ඒ වගේම මේ දුක කියන එක අපිට මේ පිටරටින් ගෙන්නන්න ඕන වෙන්නේ නැහැ. සුපර් මාකට් එකට ගිහලා පැකට් කරලා ගන්න ඕන උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙනද මේක නැති කරන්න දඟලන තාක්කල් අපිට කවදාවත් දුක ආර්ය සත්‍යයක් වශයෙන් අවබෝධ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැමිණි දුක් පැණිදායි කියලා වෙනදාට වඩා වෙන දුක තියේදී එන්තරදා සද්ද තියේදී එන්තරදා හිතවිලි තියේදී එන්තරදා වේදනා තියේදී මට ඩිංගිත්තක් කාන පාන බල බල ඉන්න පුළුවන් ඩිංගිත්තක් වෙනදට වැඩිය ඉරියව බලන්න පුළුවන් වම දකුණ බලන්න පුළුවන් සක්මන බලන්න පුළුවන් මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මට්ටම ඒකම දිනු කරන මට්ටමට යනකොට එයාට අර ඒ සමුච්ඡේද වශයෙන් අයින් කර කර කෙලස් කප කපා ගියේ එකනට ඒක මාර්ග ඥාන අවස්ථාවට එනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මෙතෙක් කල නිවන් දැක්කේ මම ඒකට අකමැති නිසා මිස මට නිවන් දකින්න මොන්නම බාධාවක්වත් නැහැ. මම කැමති රාගෙට, මම කැමති තෘෂ්ණාවට, මම කැමති කාමෙට, ඒ කියන්නේ නිවනට අකමැති. දැන් මේ රාග ద్వේෂ මෝහ කරන වස්තුල තියෙන අනිත්‍ය දුක්ඛනාත්ම දකින්න දකින්න ඒව පිළිබඳව ඇලි බැලි ගන්නෑ ඒව පිළිබඳ සැලසුම් හදන්නේ නෑ ඒව කැඩෙනවා කියලා කිව්වට ඉස්සත බඳ ගන්න අඬන්නේ නැත්නම් එයාට අර නිවන දැක ගන්න තියෙන බාධාවල් ඇත්තම Taman හිතේමයි තියෙන්නේ ඒක දුරුවන් වෙනකොට එයාට තේරෙනවා මේ අවිද්‍යාව දැනගන්න එක තමයි විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නැහැ මම මෙච්චරම මෝඩයි මයිලක මෙච්චරම අමන ගති තියෙනවා කියලා යම් කිසි කෙනෙක් දන්නවනම් එයාට තමයි විද්‍යාව පාරුණයි කියලා කියන්නේ. මේ අල්ලපු gider මනුස්සයගේ මෝඩකම හෝ මේ මට බාධා කරන මනුස්සයගේ මෝඩකම දකින්න එක නෙවෙයි. ඒක දීත පන්නච්චන්ගේ වැඩේ. මගේ වැඩේ තියෙන්නේ මම මේ මේ මෙච්චර මුරගගා පෙන්නන මේ අනිත්‍යතාවය. මෙච්චර මේ මුරගගා පෙන්නන දුක්ඛතාවය. මෙච්චර මේ මුරකක වෙන මේ අනාත්මතාවය මට බාධාවක් කරන ඉති අරියාදුවක් කරන ගත කරපු මව මේක පිළිගන්නා සුළු ගතියට ගියාට පස්සේ තේනවා මම කොච්චරක් මේ සත්‍ය වාරණය කරලා තියෙනවද සත්‍ය තැක කරලා තියෙනවද සත්‍ය අනිශ්චිතතාවයක් ඇති කරලා තියෙනවද මේක තමයි මට කම්මැලි වුනේ මෙතෙක් කල් මේක තමයි මට නීරස වුනේ මෙතෙක් කල් මේක තමයි මට සැක ඇති වුනේ මෙතෙක් කල්. මේක තමයි මට අනිශ්චිතතාව ඇති වුනේ මෙතෙක් කල්. ඉතින් ඒ කියන්නේ ගෙට එන ඒ සීරිතේවුදුව ගෙට එන සුබ නිමිති සියල්ලම මම මෙතෙක්කල් කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, නිදිමත ගතිය සැක කියලා දැක්කම අනිපැත දාලා. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන පැත්තෙන් ගියාට පස්සේ පේනවා මේවා සියල්ලම ඥාන මුඛයෙන් බැලුවොත්, ද්වේෂ මුඛයෙන් නෙවෙයි, ද්වේෂ පද නෙවෙයි, ඥාන පද නෙවෙයි බැලුවොත් තේරෙන පටන් ගන්නවා මගේ භාවනාවේදී කොච්චර කාලයක් මට මේ නීරසකම ඇවිල්ලා තියෙනද මං කවදද ගෙට ගත්තේ. මම එනකොටම උණු වතුරක් කරනවා. එනකොටම මූණට කෙල ගන්නවා. අහන වෙන භාවනා ක්‍රමයක් නැද්ද වෙන කර්මස්ථානයක් නැද්ද වෙන ගුරුවරයෙක් නැද්ද වෙන භාවනා මධ්‍යස්ථානයක් නැද්ද කිව්වා මිස අපි මේක දිහා බලන්න කීයද නිසා දවසක මේ යෝගාවචරයට මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ තියෙන ස්වභාවය දකිනකොට ආට මේ රෝමෝද්ගමණය වෙන්න පටන් අර ගන්නවා බුදුහාමුදුරුවෝ මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය හරහා මවැනි দমনය කළ හැකි පුරුෂයෙක් අවුරුදු 2600 ඊට පස්සෙත් দমনය කරනවා අවුරුදු 10 ගානක ඈත ඉඳලා দমনය කරනවා ඒ මගේ අහිංසකකම තිබුණොත් විතරයි මගේ ඕලමලකම තිබුණොත් මගේ පඬිතකම තිබුණොත් ඒ පුරුෂ ධම්මසාරති ගුණයට එන්න බෑ. ඒ නිසා මම බුදුන් පාමුල පිදෙන ආයුරින් නාමලක් වේ මාමලක්කම් නෑ කියලා ඔන්න බුදුහාමුදුරන්ට ගියොත් අහිංසකව ඒ ධර්ම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ මෙතෙක් නිට්ටයයි. එහෙම නැත්නම් අනිත්‍යට විරුද්ධව දැකපු දේ වෙනුවට මේ මම මේ බලාගෙන ඉන්න දේවල් සියල්ලම වැලි මාලිකාවක් වගේ මේක බිඳෙනවා. ඒක මේ කවුරු කරන දෙයක් නෙමෙයි ඒක තමයි ඇති. ඒක බාර ගන්න මම කොච්චරක් අවිද්‍යාවෙන් කටයුතු කරලා තියෙනවා. තෘෂ්ණාවෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ කොච්චර බලකොට බැඳවත් අවිද්‍යාව තෘෂ්ණාව කියලා කියන්නේ උලකට පිඹලා යන જાතිවිගේ මහා බොල්. එහෙම නැත්නම් එවුවා මේ කාටුව වාගේ මේ සතිය එහෙම නැත්නම් මේ සමාධි ප්‍රඥා වගේ දේවල් බරු ආගේ ඒකට සාපේක්ෂව මිදෙනකොට ඒ යෝගාවචරයට යම් දවසක අර මෙතෙක් කල තිබුණු සැක ඇරලා තිබුණු කාංකා විචිකිච්ඡා අතහැරලා මේක හත්පසින්ම නැත්තම් සාකල්ලිව බාර ගන්න වෙලාවට මාර්ග ඥානයි කියලා කියනවා. එහෙම නැත්නම් පටිපස්සද්දි විමුක්තිය කියලා කියනවා. ඒක හරියට ඈත තියේදී කාන්තාරේ ඉන්න මිනිස්සේ බොහෝම ඈත තියෙන ക്ഷേම භූමියක් දකින්න නිල්ලක්. ඒක කවුරු හරි කියනෝ නොදැන වතුර තියෙනවා. උගා කට්ටිය උතන තවලම් බැඳලා තිනවා. යන්න කියලා දකින්නකොට මෙයාට සතුටක් ඇති වෙනවා. මොකද ආත්පස ඇහැ කරකරන ඉසේකක්කුම් කරන අවුවක් තියෙන. මේ මිරිඟු නගින අවුවක්. මොකද ඈත තියෙනවා මේ පේන තෙක් අහලක ക്ഷേම භූමියක්. ඉතියා තත්තම තත්තම අමාරුවෙන් හතර කුරෙන් ඒ ക്ഷേම භූමියට ගියාට පස්සේ අර මෙතෙක්කල් ආශාවෙන් ගිය හේවන ලැබෙනකොට ඒ මනුස්සයාට ඒක සාක්ෂාත් කරන්නේ වෙනවයි කියන. දැන් නම් එහෙන් දැක්ක තමයි. නමුත් දැන් ඒ හේවනට යනවා. මේ මන්ත්‍රීනේ තද පිපාතාවක තද වේලිච්ච ගතියක මරණ තනමේ වතුර නැතු. ඒකේ තියෙනවා හොඳ නිල්ල තියෙන වතුරක්. ඒකේ මනුස්සයා ගිහිල්ලා බීලා ඒකේ බැහැලා නාලා ඒකේ තියෙන මාළෙල් මල් පලනගෙන ඉන්නකොට ඒ මනසට ඈත තියලා දැකපු එකක් දැන් ඒකට බැහැලා ඉන්නේකෙත් අතර තියෙන ගුණයට පටිපස්සද්ධිය කියනවා එහෙනම් ඒක සාක්ෂාත්කරණය කියලා එයා දැනගන්න. ඊට පස්සේ එයා දන්නවා මම අද හෙට යනවා මේකෙන් දැන්. මේ ക്ഷേම භූමියෙන් යනවා. ඊට පස්සේ මේ කාන්තර මෙච්චරක් එහාට ගියාම තව මේ වගේ ക്ഷേම භූමියක් තියෙනවා නැත්නම් මට ආපහු මේකට එන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ යන්නේ මේ වියාල යන්න බය වෙලා ඒකේ ඉන්න මේ යක්ෂයන්ට ප්‍රේතයන්ට බය වුණාට එයා දන්නවා මට කිසිම භූමියක් තියෙනවා කියලා. මේ තැන් තැන් වල තියෙනවායි කියලා. එතකොට ඒ වගේ තමයි දවසක ඒ Taman ඇති කරගත්ත ඒ සැකහැරලා සංකායරලා පර පරෝපදේශ රහිතව තීරුම් අරගත්ත දේ එයා තීරුම් ගන්න මේක කොච්චරක් න්‍යාය ධර්මයක්ද කියනවනම් ඒක කොච්චරක් චිත්ත ධර්මයක් චිත්ත නියාමයක්ද කියන මේක ආයේ මගෙන් අයින් කරන්න පුළුවන් ගතිය මොනම කෙලෙසයකටවත් නැහැ කිය. දැනතාවකාලිකව ආයෙත් කාන්තාරයට බහිනවා මෙයා. හැබැයි බැස්සට බහින්නේ කාන්තාර පිළිබඳ හොඳ ക്ഷേම භූමිය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව. ඒ වගේ යාට ආසාවක් ඇති වෙනවා. දැන් මේ සනසිලා පිනවිලා ඉන්න වෙලාවේ ආයෙත් කාන්තාරට යනවා. ඊට ආයෙත් වරින් වර ඒ ക്ഷേම භූමිය හරහා යන්න වගේ ඒ ඇති වෙච්ච විමුක්තිය නැත්නම් සාක්ෂාත් කරගත්ත විමුක්තිය ඵල ඥානයක් වශයෙන් තැන් තැන් වල බුද්ධ විදිනවා හැබැයි තාමත් කාන්තාරේ ඉන්න පුළුවන්. එහෙනම් නැත්නම් මේ සම්මුති ලෝකයේ මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ නිට්ටයයි මේක කියලා. ඔව් ඔව් ඔව් ඉතින් ඔයාට නිට්ටිය නම් මම ඔව් කිව්වට සාදු කියන්නේ නැහැ. මිනිස්සු ඇවිල්ලා කොච්චර දෝ කියනවා මෙන්න මේ පිටසමකට අත්සන්කරනද ඒ පිටසමකට අත්සන් ලක්ෂයක් අවශ්‍ය කරනවා කියලා මොකටද මේ මේ නිට්ටිය ලෝකේ නිට්ටියයි කියලා හොඳ මම අත්සන් කරනවා මට ප්‍රශ්නේ නැහැ. මට තියෙන එකයි අනෙකුත් 90 ලක්ෂයක් 900ක් 99ක් කටියට විරුද්ධ වෙන්න මට ඕන ගමක් නැහැ. ඇමරික එංගලන්තේ තියෙනවා අපි කියන්නේ සුද්ධ ඥානවන්තයි කියන්නේ අමු මැට්ටා. සුද්ධංගේ තියෙන සමිතියක් ලෝකේ මට්ටම් කියන කට්ටියගේ විතරයි. ඒ ලෝකේ රවුම් කියන්නේ නැහැ. ඒගොල්ලෝ රවුම් කියන එකට විරුද්ධයි. ඒගොල්ලෝ කියනවා ලෝකේ මට්ටම් කියන එකේ සමිතියක් තියෙනවා. ඒකේ අත්සන් කරපුවාම ඊට පස්සේ ඒගොල්ලන්ගේ පත්‍රිකා වෙනවා. දැන් වමින් අත් ලියන කට්ටියගේ වෙනම සමිතියක් තියෙනවා. දකුණේ ලියන කට්ටිය වෙනම සමිතියක්. ඉතින් ඕන සමිතියකට තමන්න බැඳෙන්න පුළුවන්. ඉතින් ඒක එක විස්සම් කොට වලට නම් දානවා වගේ. මේගොල්ල මේ වගේ හදනවා මේ මේ කක්ක අරගෙන එක එක රූප හදනවා වගේ. Taman පිට කරන අසුචි අරගෙන රූප හදනවා වගේ. ඒ වගේ මේ ලෝකේ වැඩිම සමිති සමාගම් හදනවා නිත්‍ය වෙලා මේ මොනවාද මට ඒ සින්දු එනවා අප්පා සමාලාට සින්දු මතක නැති වෙනවාට මම මැරුණත් මගෙන් පස්සේ මේ ලෝකෙ ඔබට බාරයි නංගියේ මල්ලියේ නැත්තම් සහෝදරියා කියලා සින්දු තියෙනවා. මම මැරුණාට පස්සේ මේ ගොඩනැගිලි ඔකට බලා ගන්න ඕනේ. මම මම මැරේ ඒකත් හැදී කැමැත්තක් නැහැ ඒකට. දැන් අතන මෙතන පොඩි පොඩි පැලිර ගිහිල්ලා තියෙනවා ඌව හොඳටම අකලා. මේක ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. ඉතින් බොහෝම ආතයෙන් ඕගොල්ලෝ තියෙනවා මේ ඇත්ත නේනම් කොච්චර කැක්කම ගින්න කතා කරන්න කියලා. මේක එන ගැහිලා යනවා. කවදාද කියලා වෙනවා. ඌගේ මොකද්ද තියෙන්නේ? බය වෙන්න තියෙන කාරණා. ඒ නම් දැන් බුදුහාමුදුරන්ට 54 කෙලක් දීලා හදපු ජේතවනාරාමේ විදමට 24 කේලයි පූජා කරන්න මෙච්චරයි ගොඩනගිල කරනවා කෝ. දැන් ගියාම අර පිස්ස කණින් හැම ගණන් දාව ගඩොල් කැලි ටිකක් තියෙනවා. අපි කියනකොට ජේතවනාරාමේ කියලා කවුද දන්නේ? ඔය සුද්දා කියපු පච්චයා. හිතන්න එපා ඕක ජේතවනාරාමේ කියලා. කණින් හැම ලංකාවෙන් අහලා තමයි බ්‍රාහ්මී අක්ෂර ලියාගත්තේ. මේ එතකොට හිටු මෙහි හිටු පුරා විද්‍යාඥයා මේකත්. ඊට පස්සේ ඌ අර gadol ටික ගෙනත් තියලා ඌට ඕන තාලට ඇදුවා. ඌ බුද්ධඝංකාරයක් නෙවෙයි. දැන් අපි ගිහිල්ලා වඳින්නේ ජේතවනාරාම කියලා. අනේ මෙතන තමයි සාරිපුත්ත හඳුරු හිටියේ. මෙතන තමයි බුදුහාමුදුරු හිටියේ කියලා ඉතින් ධන බිම ඇනගෙන ඉතින් අපි මේ හතර නඩේ දිගහැරලා වඳිනවා. කමක් නැහැ. ඕකේ ඇති දෙයක් ඇත්තේ නැහැ. දෙල්ලංගේක ඉතින් ගිහිල්ලා පොඩි උන් දෙල්ලංගේ වල ප්‍රශ්නයක් නැහැ. මේකට වෙච්ච දේ බලන්නකෝ. ගිහිල්ලා බලන්නකෝ රාජ රජ ගහනුවර හදලා තියෙනවා මේක මේ ජීව කම්බවන්නේ මේක අනම්මනම් කියලා. මොකෝ ඒව නැහැ නේද? එනිසා මේ ජීවත් වෙන තාක්කල් අපි එක එක බයිලා කියනවා. අපි එක එක සම්මිතිය හදනවා අනම්මන ජීවිතවල ඔක්කොම ඇලගෙන මේකටත් අස්සම් කරන ඉතින් අස්සම් කරාට ඉන්නේ අවිරුද්ධ ප්‍රතිපදාවක් විතරයි. එයා දන්නවා උඹලනේ මොන જાති වෙන්න ගියත් වෙන්න තියෙන්නේ වෙනවා. ඒ වුණාට කවදාකවත් කවුරුත් පිළිගන්න කැමති නැහැ නේ. ඒගොල්ලෝ කියනවා මොකටද විද්‍යාවක් එනවා මොකටද සල්ලි එනවා මොකටද සැලසෝ ඥානයක් එනවා මොකටද මේ ආ ඕ ඇත්ත තමයි ඉතින් මේ ඔක්කොමත් එක රණ්ඩු කරනට වැඩිය ඔළුව ගහගෙන yes sir කියලාගෙන හිටියද කිසිම ප්‍රශ්නයක් නැත්තේ. එහෙම තමයි සර්වඥාන්සේ පින්ඩපාතේ වඩනකම් උදේවරුේ ඒක ගමේ තොටේ තියෙන ඔක්කොම බලාගෙන ඒ කට්ටිය කියන දේක් අහගෙන වැඩ කරගෙන ඉන්නවා මිසක් පාත්‍රේ පිරුණාට පස්සේ මේ ඊට ගැලේට රිංගනවා. අර පාත්‍රේ පිරෙනකම් ඒ තියෙන මහා කරුණාව තමයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ නිස්සරණ විමුක්තිය ලැබුණාට පස්සේ එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සම්මුති ලෝකත් එක්ක ජීවත් වෙන්න මොකද එයා මේ චේතෝපරිය ඥාණයට වගේම සම්මුතිය ඥානං කියන එක පිළිගන්නවා. කවදාකවත් මේ මට අං ඇවිල්ලා තියෙන මට රැස් වී තිනවා මට උඩින් යන්න ඕනේ ඒ කියන්නේ ඉතින් අපේ ලොකු සාසියෙන් අහලා තිනවා හොඳම කාරණාකාරයි කියලා බොහොම ටිකක් සැරපරුස හාමුදුරුවෝ කෙනෙක් කියලා. කියන්නේ කොහොමද කියන්නේ දඟලී සහිත හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු ඉතින් ඔය දන්නේ නැද්ද සල්ලිත් පාවිච්චි කරනවා බුලත් ටිකක් කනවා ඉඳලා ඉල්ල රැයටත් කනවා නමන කියලා කරන්නේ හැබැයි. ලොකු සාංශයට ආදරේ. ඉතින් ලොකු සාංශ ඇවිල්ලා කිව්වලු අවතර සාංශ ඔබ වහන්සේ දන්නවනේ මම භාවනා කරන්නේ නැහැ නේ. මම හැබැයි ඔබ වහන්සේට දෙයියන්න වගේ බුදුන් වගේ සලකනවා. අවසත ප්‍රශ්නයක් අහන්න. ඒ බේරෙන්න බැව්ව ආවට පස්සේ කාරණාකාරය කියන්නේ ලොකු සංසේ බයේ ඉන්නේ යනකම්. ආහා කියවලු. අවසර මේ අරයතෝ අනුනා කියනවා මෙයා රකදාගාමි වුණා කියනවා අරයට ධාන කියනවා මට නම් තකයි. අවසර මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු කවුරු හරි සෝවන් උනායි කියලා කියනනම් ඌ සෝවන් නැහැ කියලා දැනගන්නේ කියලා. ඌ යන්නේ යන තැන කියනවා. කවුරු හරි කියනනම් මම සෝවන් කියලා ඒක එයා සෝවන් නැති බවට ලකුණක්. දැන් මට සමාධියක් තියෙනවා කියලා කියනකට සමාධියක කහාංකා විශයක් නැති එකේ. තියෙන එක කියන්නේ මොකද මේ සමාධිය කියන එක තියෙන එකක් නෙවෙයි. ඒක කැඩෙනවා. දැන් මේ මෑතකදී මේ ක්වොන්ටම් ෆිසික්ස් කියලා භෞතික විද්‍යාවේ ඉතාමත්ම සියුම් ඒ කියන්නේ සර්වඥාන්සේ බොහොම සරල භාෂාවෙන් කියපු දේවල් තේරුම් අරගෙන පිටරට විද්‍යාඥයන්ට උණ ඇවිල්ලා කරප්පන් ඇවිල්ලා নানা ප්‍රකාර ලෙඩාවක්. ඊට පස්සේ ගණන් ශාස්ත්‍රෙත් ওই කැවොස්තියද කියන එක අල්ලගත්තට පස්සේ ඌ ගණන් ශාස්ත්‍රයෙන් පෙන්නවා ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා. අපි කිව්වේ මනේ රත්තරන් වලින් රිදී හදන්න බෑ, රිදී වලින් තඹ හදන්න බෑ, රත්තරන් නම් රත්තරන් කියලානේ අපි විද්‍යාව ඉගෙන ගත්තේ. දැන් කියන ඕනම දෙයකින් ඕන දෙයක් හදන්න පුළුවන් කියලා. ඒකට යටින් එකෙක් කියනවා කවුරු හරි කියනවනම් මම ක්වොන්ටම් තියරික දන්නවයි කියලා. කවුරු හරි තියෙනවා නම් මට මේ කැවෝස් තීරක දන්නව කියලා ඒකට ඒක තේරිලා කවදාකවත් නැති එකෙත් තමයිලු එහෙම කියන්නේ. තේරිච්ච කාටවත් දන්නවයි කියලා කියන්න බෑ. ඒ වාගේ මේ නිට්යයි කියන ලෝකේ යම් කිසි කෙනෙකුට මේ අනිත්‍ය බව වැටහුණා නම් එයා කවදාකවත් මට මේ අර්ග තියෙනවා මේක තියෙනවා කියන්නේ මොකද තියෙනවා කියන එකට විරුද්ධ එක තමයි අනිත්‍යයි කියන්නේ. මොනම දෙයක්වත් මේකේ එහෙම පට්ටලයක් නැහැ. ඒ කියන්නේ මේ නිවනක් නැහැ, සාසනයක් නැහැ කියන එක නෙවෙයි. නමුත් මේ පිස්සු ලෝකෙට මොනව ඔප්පු කරන්නද මේ? ඉන්න හරියක් ලෝකේ මේ දේවල් කුඤ්ඤ ගහගෙන මේක මගේ කියාගෙන අර මූලධර්මවාදී හදාගෙන දඟලන ලෝකේ අපෝද කරපේකන කියන ඔයාගේ තීර එකක් ඇත්ත. ඔයාගේ තීර එකක් ඇත්ත බෑ මට කියන්න දෙයක් ඇත්තේ නැහැ කියලා පැත්ත කරලා නිකන් ඉන්න. ඒක නිසා කවදාකවත් මේ විමුක්තිය කියන ඒක මේ වික්ඛම්බණ වෙන්න පුළුවන්, තදංග වෙන්න පුළුවන්, පටිප්පත් සද්දි වෙන්න පුළුවන්. මොන විමුක්තියක් වුණත් ප්‍රශ්නයක් නම් වෙන්න බෑ කාටවත්. ලැබිච්ච ඥානයක් නම් භාවනාවෙන් ලැබිච්ච එකක් මොනම හේතුවකින්වත් ප්‍රශ්නයක් වෙන්න බෑ. බෑ ප්‍රශ්නයක් වෙනව නම් එයාට ඒක පිළිබඳව තියෙන සැකේ විතරයි. ඒකට කියනවා කංකති විචිකිච්ඡති කියලා. ඉතින් එයා තැන් තැන් වල ගිහිල්ලා අහනවා. ඒ කියන්නේ මේ Taman වෙත පැමිණිච්ච මේ ඥාණය පිළිගන්නේ නැතුව ඒක සැක කරනවා සංකායති කරගන්න. එක එක නා ළඟට ගිහිල්ලා අහනවා. කවදා හෝ සැකහැර දැනගත්ත කෙනාට අවබෝධ ඥානයක් කතාක ප්‍රශ්නයක් වෙන්නේ කවමදාකවත් ඥානයක් කියනක ප්‍රශ්නයක් වෙන්නේ මේ ਬਾගෙට තැම්බිච්ච ඥානෙ තමයි ප්‍රශ්නේ. ਬਾගෙට තැම්බිච්ච අලකාපුවම් බඩනරක් වෙනවනේ. ඔය පොඩ තැම්බෙට තිබ්බන ඉවර ප්‍රශ්නේ. මම ඒ බුරුමින්දලා එන්න හදනකොට මේ ඒක ඉතින් හිත නරක් වෙලා වගේ බලාපොරොත්තු සුන් වෙලා වගේ තමයි මම එන්නේ ආවේ. මොකද ඒ තරම්ම දුෂ්කරයි. ඊට පස්සේ සයිඩ් උපටි යනවනම් ඵලයන් දොර ඇරලා දෙන්න ඔබට මම එන්නේ කිව්වෙත් නැහැ ඵලයන් කියලා. ඒ නොකිය කිව්වා. ඉනියම් වැරදිලා වගේ යවම් දැන් ගිහලා මොකද කරන්නේ? ඊට පස්සේ මම ගෝ මේ මං කියන්නේ මේකටසන්සේ 95 මේ නිසනවනේ ලියුමක් ඇවිල්ලා දිනසන්සේ එහෙට එන්නේ කියලා ඇවිල්ලා මේ භාවනා උගන්නන්න කියලා කියනකොට උඹ භාවනා උගන්නන්න භාගෙට තැම්පිච්ච allele කිව්වා. මා දන්නව කතාව 100%ක්ම හරි කියලා. දැන් උඹ මේ නරක වෙච්ච allele ගිහිලා කාලා කාපු කාපු එකයි බණ්ඩරක් වෙනවා කිව්වා. උඹ මිසලින්ගෙන ගෙනින්න බෑ ගිහිලා කියන්නේ කියලා. මොන කරන්නේ මහා සද්දන්ත ස්වාමීන් වහන්සේ ඉදිරි විට ඉතින් මං කිව්වා ඉතින් එන්න කියන නිසා මං යනවා ගිහිල්ලා මේ ටික කරනවා කියලා. ඊට පස්සේ මම අහුවා ස්වාමීන් වහන්සේට මේ අලිය තව තැම්බෙන්න කොච්චර කල්යයිද කියලා නිකන් දන් දෙමලින් බුරුමින් ඇහුවා. උඹ වයස වැඩි උඹට කොච්චර කල් ගණීද කියන්න බෑ කිව්වා. පොඩි ළමෙක් නම් අවුරුදු 6ක් විතර බාල වයස් කාරණා අවුරුදු 6ක විතර හදන්න පුළුවන්. ඊට පස්සේ මම කව ස්වාමීන් වහන්සේ මේ මං ලියලා හරින ලංකාවට මට ඉඳ අවසර ඉල්ලා කොච්චර කාලයකට අවසර ගන්නද මට ඒක වග වෙන්න බෑ. ඔබ වයසයි. ඕරුංගා කල් යනවා. කියලා නේක අඩු ගානේ කවුරුද්දක් ඉඳපන්. අවුරුද්දක් ඉඳලා පස්සේ මේ ටික හරි අසල බලද හැකියට සත් මට ගොඩාක් ඉගෙන ගන්න වෙනවා. ඔය සෙල්ලමක් නෙමෙයි කරන්න හදන්නේ. Taman දන්නේ නැති ශේෂ්ත්‍රයකට ගිහිල්ලා කායෙන් හරි අහන්න කියලා දෙන්න හදනවයි කියලා කියන්නේ මහා ප්‍රපාතයක්. අමාරු වැඩෙනවා. ඒ නිසා එක උඹ සාතික වෙයන් කිය. මේ භාවනා කරන ඔක්කොටම කමඨාන් සුද්ධ කරන්න ඉන්නේ මොකද මොකක් නිසාද? මේ විමුක්තිය සැක කරන නිසා. මේ Tamanට ලැබෙන භාවනාව ලැබෙන අත්දැකීම මේ අස්පනා අපිට ලැබෙන අත්දැකීම සැකයි. පොතේ එහෙම නැහැ. මගේ ගුරු හාමුදුරන්ට එහෙම වෙලා නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ ඒක දෙන්නේ නැවයි කියලා. නමුත් කවදා හරි කියලා දුනොත් අනේ දරුවෝ ওই වෙච්ච දේ පිළිගන්නේ. පොත ගිනි තියපන්. පුච්චලේවල නල්ලේ අලු ගහගනි. ඔබ කියනවනම් ඔබේ ගුරුන්නාන්ද කියලා ඒ ඒ උන්නාන්සලා භාවනා කරලා නැහැ. මේ වෙච්ච දේ මොනවද කරන්නේ? Tamande අස්පනා අපිට වෙච්ච දේ නම් සැකනම් ආයෙසෙතක් වෙන්න අරවා ඉවරනේ. මොහොත අපි වෙච්ච දෙයට පුදුම සැකයක්, පුදුම සංඛාවක් ඇති කරනවා. ආරය ළඟට ගියාට ගිලා අහනවා. හරිට එයාටත් ඒක වුණා වගේ. වෙන්නේ මේන්න මේ විදිහට කාට හරි දේරුම් ගත්තොත් එයා තමන්ගේ හිතේ ඇති වෙන මේ පෙරලිය තමන්ගේ හිත සාක්ෂි කරන ගත්තට පස්සේ ඕන කෙනෙක් කතා කරනකොට ඕන කෙනෙක් ක්‍රියා කරනකොට ඕන කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කරනකොට මේක Tamanda දාලා බලපු ගමන් තේරෙනවා මෙතන තියෙන්නේ කොතණ්ණාව එක්ක මාන්නේ කොදිත්‍ය ඒ තුنيන්තර කතාවක් නැහැ ඉගෙන හරියට Taman කන්නඩියක් ඉස්සරහට ගිහලා බැලුවට පස්සේ ඒක පේනවා මට මතකයි මම ඔය මේ රසාව කරන කාලේ මම ගියා හොලන්දෙට ඊට පස්සේ ඉතින් ඉතියා හොඳම දක්ෂ මේ ගස් කන දන්න මිනිස්සේ ඉතින් මම මිනිහ හරි හොඳයි ඊට පස්සේ මම කතා කරලා පස්සේ ඌ මම ඇහුවා දැන් ඌ විද්‍යාව ඉගෙන ගන්න දැන් පොත් මොනක්වත් කරලා නැහැ හොඳට දවස ගත වෙලා තියෙන ගස්සෙක් ඉඳලා ඌ කිව්වා දැන් ගහකට ලෙඩ වෙලා තියෙනවා මම එතන ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා බලනවලු මට මොනවද දැනෙන්නේ කියලා ගහලා ගිහද ඒ ටික තමයිලු ගහට දැනෙන්නේ රස්නේ වෙන්න ඒක මට තේරෙනවා ඉතින් කියලා වතුර වෙන්න මට තේරෙනවා ඉච්චරයි මම මට තේරෙන විදිහට මම ගහට සලකනවා ඉච්චරයි මම ළඟ වෙන මොනම ඥානයක්වත් නැහැ කියලා ගස් කියන්නේ ජීවත් වෙන එකක් ඒකත් අපිට තේරෙන එක ඒකට තේරෙනවා ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි ගස් තියෙන අපිට ආහාර සපයන්න. උඹට අපි ආහාර දෙන්න උඹ හදලා දීපන් කියන්නේ ඒකේ ජීව පද්ධතියක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න නම් ගහත් එක්ක ඉන්න ඕනේ. ඒක නිසා ඕනේ පරිසරයකට ගියාට පස්සේ යමපල්ලෝ කියන්නේ අපායට යන්නකෝ එහෙම නැත්නම් හිරගෙදර යන්න කියලා. ඊට පස්සේ තේරුම් අරගත්තට පේනවා මේ මනුස්සයා එතනට ගිහිල්ලා ඒ කරන වැඩේ මම එතන ඉන්න මාත් ඔය ටික තමයි. ආයේකින් මේ මම මේ යමපල්ලෙක් වෙලා මෛත්‍රී භාවනා වඩන්න යන්නේ නැහැ නේ. එන්නේ කාට පීයෙන් අයින්නවා බඩ කොටනවා පුච්චන ඔච්චර තමයි. ඊට පස්සේ මූට මේ මොකද වෙලා තියෙන්නේ කියලා අපි කියන්න හදන්නේ අපි සුද්ධවන්ත වෙන්න හදන. එනිසා හොඳට විපස්සනා කරපු මිනිස්සෙකින් ඉන්දියාවේදී බොවිට පුස්ති මිනිසෙක් වෙන්න ඇති. කුඩු ගහලා අහුවෙලා ගිහිල්ලා තියෙන්නේ. එයාගේ අදහස් ප්‍රකාශ කරන කිවලු යම් තැනක මොනම පද්ධතියක් හරි විශ්සඳන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට තේරෙනවා නම් ඒක අනිවාර්යයෙන් උඹ ඇති කරපු ප්‍රශ්නයක්. උඹට තේරෙන්නේ උඹම ඕක ඇති කරලා. ඒ නිසා උත්තර දෙන්න බලන්න. වෙන කයනත් අහන්න එපයි. ඔය මේ ජපන බෝම්බ දාන වෙලාවේ හරිම අවුලක් මේ වෙලාවේදී අපි මිත්‍ර පාක්ෂ වෙලා හිටිය අපි ඉංගලන්ත පැත්තේ හිටියේ. ජපන තනිකරම මේ යුද්ධ මේවා කල්ලි වෙලා බෝම්බ දානවා. ඒතර කොතලාල මහත්තයලු හිටියේ අගමැති. ඉතින් කොතරම් මහතර මොනක් කරන විදි අපි පුංචි જાතියක් අපි මේ හාල්මැස්සෝ වගේ මේ තෝරු මෝරු ගහ ගන්න වෙලාව. ඊට පස්සේ කොතරම් මහතර ගෝල දැන් ඉතින් වෙන කරන්න දැන පාර්ලිමේන්තු රැස්වීම අපි පාර්ලිමේන්තු ඉඳගෙන මේකට මොන දෙමු කියලා. ඉතින් අනකොට බය වෙච්චි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වලු සර් දැන් බානුක අපි දැන් මොකද කරන්නේ දැන් මේ මේ බොහොම දානවා තා පොඩ්ඩකින් එනවා ඇයි මෝල් ගෙවා එතකොට තේරෙනද ඒකනේ පාර්ලිමේන්තුවට නම් අපි ගිහිල්ලා මේක ලෑස්තිලි මෙච්චර වෙන මොන කරන්නේ ඒකනේ පාර්ලිමේන්තුව රැස්ුනේ එන දේ බලමු කටමල වැඩ නැහැ ඒ වගේ එන දේට මොන දෙන්න ගිහිල්ලා මේ වෙන දේ එහෙම නැත්නම් අපි පිටිට පිට වෙන දේ හැම එකක්ම චිත්ත නියාමයකට යනවා හැම එකක්ම ධර්ම නියාමයකට යන්නේ. අපි ඒක බාර ගන්න කැමති නැති තාක්කල් අපි කංකති විචිකිච්ඡති අපරපච්චේති කියලා කියනවා. අරයන් අහනවා, මෙයන් අහනවා, සැකසංකා කරනවා. කවදා හෝ විමුක්තිය කියන එක Taman ළඟ තියෙන ටික අදාහගත්ත දවසේ මට ඉඳලා හිටලා නිකන් දිය කරකට එපිලා බලනකොට මේක පාසි වගේ පෙනුනට එතන දිය තියෙනවා. මේක හරහට බලනකොට තනකොළ පිටරයක් වගේ වුණාට කෙලින් බලනකොට මේක දිය තියෙනවා. කියලා Tamanට දැනෙච්ච අර පුංචි ටික නැත්නම් Tamanne පේන මේකට කියන්නේ අදිමොක්කේ කියලා. විශ්වාසය. මේකම අදහන ඉදිරියට යන්න පටන් අරගත්තොත් තේරෙන්න පටන් අර ගන්නවා. ඒක විශ්වකසේ එනකන් තමයි මේ සෝවාන් ඥානෙ බලානින්නේ. ඒකට කියනවා අවෙක්කප්පසාදේ කියලා. බුදුන් කෙරේ හෝ ධර්මයේ කෙරේ හෝ සංඝයා කෙරේ හෝ තමන්ගේ සීලයේ පිළිබඳ සැකහැර දරගන්න. ඒ මේ තමන් අත්දකින්න ටික මිසක්කා කවුරුත් කියපු සීලයක් නෙවෙයි. කවුරුත් බුදුහාමුදුර අපිට උගන්වපු දේවල් නෙවෙයි. ඒක පොතේ තියෙන දේවල්. භාවනා කරනකොට තේරෙනවා බුදුරජාණන්සේ මේ රූපය හරහා අපිට නාමය උගන්වන හැටි. ආනපානේ හරහා මේ ආනපානේ හරහා පෙන්වපොනික ආනාපාන නිමිත්ත ලොකු දෙයක් කරලා පෙන්නලා මේක ගෙවෙන හැටි බලන්නයි මේ ආනාපානේ දෙන්නේ කියලා. මේ පෙන්නනවා පේනවා බුදුහාමුදුර මේ සාමාන්‍ය විදිය මිනිස්සෙක් වෙන්න බෑ. මේ විදිහේ මං වගේ මැට්ටෙකුට උගන්වන්න පුළුවන් නම් පුංචි ප්‍රඥාවක් තිබිලා තියෙන පුළුවන් බුදුහාමර කියලා මට නම් හිතෙනවා මට මේ කවදාහකවත් ඉස්කෝලේ යන කාලේ 18 වෙනියගෙන් උඩට එන්න බැරි වුණානේ. ඔන්න 17 දෙනයි පන්තියේ ඉන්නවනම් ඔන්න මට පුළුවන්. ඉතින් ගිය ගමන් ලොකෝ අපචානවා අපගේ සුදු පුතේ. ඔබ කී වෙනියද කියලා. ඉතින් මං කියන 32යි 31යි ඔන්න පන්ති ඔච්චරද ළමයි හිටිය කියලා. ඉතින් මං අන්තිමයා තමයි ඉතින්. එහෙව් හිටපු මට දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අවුරුදු 30 ගාණක් මේකමයි. බුදුහමර මොකක්ද කියන්නේ ඒක කරනවා. පේන දේ බාර ගන්නවා මට කාටත් එක රණ්ඩු කරන්න දෙයක්වත් නැහැ මෙච්චරයි. බාරගත්තට පස්සේ අන්තිමන ධර්මයේ සුද්ධ කිරීමක් කරනවා. මේ භාවනා කරන අනික් අය පිළිබඳ මම කිසිම අව탁සේරුවක් නැහැ. මට හරි සොරි කියලා හිතෙනවා. ඔයගොල්ලෝ තමන්ගේ අත්දැකීම සැක කරනවා. ඒකට බේතුත් නැහැ. ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. තකතිරුකම, අවිද්‍යාව මේ අත්පනා අපිට වෙන දෙයයි කියලා. ඒකල අර පොතේ තියෙනක මට උනේ නැති ඇයි කියලා. අනිත් මේවල බේත් තියෙනවා. මේ වෙනදී අදහගෙන යන්න ගියා නම් අපි අවිමුක්තිය සමාදන් වෙන හැටිත් විමුක්තිය ප්‍රතික්ෂේප කරන හැටි දැකපු දවසේ තියෙනවා නිවන් දක්කන්න හෝ අවිද්‍යාවක් හදන දෙවන්නේක් සම්බන්ධ නැහැ Taman ඒක දිහා බලන හැටි. ඉතින් කරගෙන කරගෙන යනකොට යම් ප්‍රමාණයක් Tamanගේ අත්තරදි යම් ප්‍රමාණයක් Tamanට ශ්‍රද්ධාව, සීලය, සතිය වගේ තියෙන කෙනාට ඉස්සරහට සාධනීය විදියට මේ ආර්ය පරිශ්‍රණය කරන්න පුළුවන්. කවදාවත් භාවනා කරපන් කියන එක ගැන හිතන්න. ඒ මනස කොහෙන් ගොඩ එන්නද කියලා මොන තරම් පොත් ඉගෙන ගත්තත් මොන තරම් පොහසත් වුණත් මොන තරම් ඥාන ශක්ති තිබුණත් මේ යන ගමනේ තියෙන මේ ඒ සංකරතා හරහා ගිහිල්ලා මේක තේරුම් ගන්නවා මිසක් දැන් මං ඊටාම ආදරේ කියලා හිතලා මගේ කාට හරි දෙන්න පුළුවන්ද මේක මොන්න තාලින්වත් දෙන්න බෑ එතන බුදුහාමර ගණන් තොන් ගණන් තියෙනවා කියලා බුදුහාමට හොරකම් කරන්න පුළුවන්ද අපිට මේ ඥාන බෑ යෝගේ දන් දීලා මේක අල්ලන්න පුළුවන් කියලා හිතනවා කවුරු හරි හිතනවා නම් හොරකම් කරනට දන් දෙන එක හොඳයි. ඒක පිළිබඳ කතාවක් නෑ. නමුත් මේ අපි කතා කරන ශාස්ත්‍රය මේකම කළා කරන්නේ. ඉතින් අපි එක එක දේවල් කර කර ඉඳලා මේ වැඩේ කරන්නේ නැතුව හිටියොත් ඒ අවධානයේ මරණ වේලාවේදී වික් ප්‍රතිසාර භාවයේ තමයි එන්නේ. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ ඇදහිල්ලෙන් යුක්තව භාවනා කරනකොට මතුවෙන දේ ඒ තාලෙම බාර ගන්න කී දවසේ තේනවා මේ විමුක්තිය මං උපදිනකොටම ඉපදිලා තියෙනවා. කිසිසේත්ම මාව අතහැරලා ගිහිල්ලා නැහැ. නමුත් මම මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ අවිමුක්තිය එහෙම නැත්නම් අකුසලයේ සමාදන් වීම කරලා කුසලයේ එනකොට අයියෝ මේ මං අහලත් නැහැ, දැකලත් නැහැ, තේරෙන්නෙත් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. කවදා හෝ පින මෝරලා ආපු දවසේ ආට තියෙනවා මම මේ ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා, බාරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේකට ඇසරිචි දවසේ මමම මගේම අත්තරදි ටික සමාදන් වෙලා යන ගමන යන්න පටන් අරගත්තොත් අනුන්ට පේන්නේ තියෙනවා නිකන් ඔළුව නරක් වෙච්ච මිනිස්සේ පිස්සෙක් කරේ මේ කියලා. නමුත් මේ මිනිස්සේ ඇති කරගන්න ඒ මූලික මූලික ශක්ති ටික ඒ දියුණු කරන ටික ඉදිරියට යනකොට කාටවත් කඩන්න බෑ. ඒ මොකද එයා හැදිලා තියෙන පරිසරය. ඒ නිසා යෝගාවචරය පරචිත්ත විඥාන ඥානෙ නැත්නම් චේතෝපරිය ඥානෙ ලබා ගන්න ලබා ගන්න යාට තේරෙනවා මේ නිවන කියලා කියන එක ඈත තියෙන එකක් නෙවෙයි. නමුත් අපි අදහන්නේ කවදාකවත් තියෙනවයි කියලා. ඒක නිසා කවදා හෝ තමන්ගේ සීලය නොසැලෙන සද්ධාවෙන් පිළිගත් දවසේ තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. තමන් ළඟ තියෙන බුදුන්ගේ ඇදහිල්ල නොසැලෙන විදිහට ධර්මයේ ඇදහිල්ල සංඝයේ ඇදහිල්ල විශේෂයෙන්ම තමන්ගේ සීලය නොසැලෙන අවික්කප්පසාදේ පහළ වෙච්ච දවසේ තේරෙනවා කොච්චර කල් මම මගේ සීලය පිළිබඳ අව탁සීරු කරගෙන මම විසින්ම මම ඉච්ඡා බංගතට පත් වෙලා තිබුණාද මේක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා තියෙන සීලය ඇති මම මේක දිනු කරන්න ඕනේ කියලා යන්න යන්න යන්න යාර තිනවා. මගේ හිත මම දකින ස්වરૂපයෙන් අනුන්ගේ හිත දැකීම විපස්සනාව අනුව චේතුපරිඥානික කියනවා. ඒ වගේම සමත භාවනාවේදී මේ චේතුපරිඥානය ලබන්න පුළුවන්. ඒකෙදී ඒකේන සංසන්දනාත්මකෝ නෙවෙයි ඒක නිකන් මේ ඉන්ද්‍රජාල ක්‍රමයක නැත්නම් ටෙලිපති ක්‍රමයකට බලන්න පුළුවන් කියන එක තමයි මට තේරිලා තියෙන්නේ. කෙසේ නමුත් මේ දෙකෙන්ම කරන එකම කෘත්‍යය අනුන්ගේ හිත කිව්වත් මගේ හිතමයි. මගේ හිත කිව්වත් අනුන්ගේ හිතමයි. ඒක නිසා පුත්‍රජාන වහන්සේ ඒ සිංහ ගෝසිංහ වනයේදී ගියාට පස්සේ එතන තුන්නමක් හිටිය බොහොම සමගියෙන් බුදුසසුනේ සවැත් නුවර ඉඳලා යන සවැත් නුවර සංඝයා ඔක්කොම අවුල් වෙලා රණ්ඩු කරගෙන යන වෙලාවක් කුසිංහවණේට ගියාට පස්සේ බුදුසසුන පේනවා තුන්නමයි ඉන්නේ තුන්නම සතුටින් ජීවත් වෙනවා ඒගොල්ලෝ ගැන කතා කරනකොට කියනවා ස්වාමීන් වහන්සේ අපි කයෙන් තුන් දෙනෙක් වුණාට හිතින් එක්කෙනෙක් වගේ ජීවත් වෙනවා අපිට කයවල් තුනක් තිබුණාට අපි එකම හිතින් ජීවත් වෙන්නේ ආරයට එන හැම දුකක්ම මට වෙච්ච දුකක් විදියට. යාට එන හැම සතුටක්ම ආගේ හිත සතුට විදියට බාර ගන්න ගියාම කිසි කෙනෙක් ඒකට විරුද්ධ වෙන කෙනෙක් නැහැ. ඒක නිසා අපි ඔක්කොම ජීවත් වෙන්නේ එකම මනසක. එහෙම නැත්නම් මානව මනසේ ජීවත් වෙන්නේ මේ කය වශයෙන් පොඩි පොඩි වෙනස්කම් තිබුණට අන්න ඒක තේරුම් ගත්ත දවසේ අපිට සෝවාන්කම මාර්ග ඥාන ධ්‍යාන නැති අඩු ගානේ මිනිස්සෙක් වෙයි. අඩු ගානේ මිනිස්සෙක් වෙයි. එහෙම නැත්නම් අපිට මිනිස්සෙක්වත් වෙන්න බෑ. අපි හිතනවා නෑ මගේ හිත තුච්චයි, මගේ හිත වැඩි මහල්, මගේ හිත බාලයි, මගේ හිත දියුණු කියලා. ඒ හිතන හැම වෙන් තාක් අපි කුට්ටි කඩාගෙන අපේම දීපතක් හදා ගන්නවා. නෑ මේ ඔක්කොටම තියෙන එකම හිත. මගේ කයේ හැටියට මේක විනාශ වෙලා තියෙනවා මේ මානව ගතියට. එහෙම නැත්නම් මේ මනුස්සකමට වෙන දෙයට මොන දීගෙන ගත වෙන්න පටන් අරගත්තොත් මේ වයසවත් ඥාන පිටිමකමක්වත් මොනක්වත් බලපන්නේ නිසා අන්න මේ දෘෂ්ටියේ වෙනස එහෙම නැත්නම් බලන ක්‍රමයේ වෙනස ඇති වෙනවද නැද්ද කොයි වෙලාවෙ ඇති වෙනවද කියලා බුදුහාමුදුරන්ටත් කියන්න බෑ. ඒකේ තරම්ම අහඹයක් එතන තියෙන අපි මේ මුළු භාවනා ජීවිතය පුරාම කරන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් වාතාවරණයක් එහෙම දෙයක් වෙන්න පුළුවන් පසුබිම සකස් කරලා දීලා නෙළුම පිපිලා බලන ඉන්නවා කවද දීරපායන්නේ කියලා. ඊරපෑවට පස්සේ පොට්ටු පිපෙනවා වගේ අපේ ශාසනික සේවාව තමයි අපි පුළුවන් තරම් ඒකට නියතමානි වෙලා අහිංසකව කටයුතු කරලා වෙන්න තින්දි වෙන්න පටන් අරගත්තට පස්සේ පේනවා මේ ටික නැතිකම තමයි තණ්හාමාන දිට්ඨි කියලා කියන්නේ. තණ්හාමාන දිට්ඨි නැති වුණාට පස්සේ අපේ හිත මුදු භූතේ කම්මනියේ. කර්මන්නේ බවටපත් වෙනවා. ඒක උනාට පස්සේ තේරෙනවා මේකත් මෙතෙක් කල් තිබුණා තමයි. ඒක ඉස්මතු කරගන්න දැන නැතිකම ඒ කිනාට විතර තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. එතකොට එයා දන්නවනේ මේක මම ඉස්මතු කරගත්ත ක්‍රමේ. ඉතින් අනිත් කෙනාට උදව් කරන්න මේ චේතෝපරිය ඥානය උගාක් උදව් වෙන දෙයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ හිත ක්‍රියා කරන ආකාරය 100%ක්ම පිළිගන්න ඒක හොඳ නරක බලන්න යන්න එපා. ඒ පිළි අරගෙන ඒක නිරීක්ෂණය කරලා සතියට යට කරපු ගමන් තමයි ඕන කෙනෙක් හැසිරෙන ස්වරූපය පිළිබඳව අන්වේ ක්‍රමයට අල්ලා ගන්න පුළුවන්. ඒක අහ කියන්නේ එකක් නෙවෙයි. හැබැයි වැදගත් වෙන්නේ Tamange හිත අවබෝධ කරගන්න. ඒ නිසා කොමික චිත්තානුපස්සනා පැත්තෙන් තමයි මම ගොඩක් විස්තර කරන්න ගියේ. නමුත් මම උද්ෘතේ ගත්තේ චේතෝපරි ඥානෙ වැඩි වැඩ කරන යෝගාවචරිකගේ සමත පැත්තෙන් උදජානනාසේ දීලා තියෙන උත්තරේ. ඒ නිසා දෙපැත්තකින් යන ක්‍රමයක මම මේ විපස්සනාට බරකම බරවයි විස්තර කරන්න උත්සාහ කළේ මම හිතනවා ඒක අඩු ගන්න චේතෝපරිය ඥානය කෙසේ වෙතත් අපි මේ කරගෙන යන භාවනා පිටමන්ද විශ්වාසය ඇති කිරීමට උදව් ආධාර වෙයි කියලා එසීම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා ශිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා